හොඳයි ගෞරවණීය අපේ සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතින්දා මිත්‍රිගල ආරණ්‍ය අපි පවත්වන සතිපතා පවත්වන ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දිනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු කීනාසවෝ උසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්මදන්නා විමුක්තෝ සෝපි නේව සංඥානා සංඥායතනං නේව සංඥානා සංඥායතනතෝ අභිජානාති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඨයේ උද්දෘත කරගත්තේ මූලපරියාය සූත්‍රයෙන් ඒකට සබ්බධම්ම මූලපරියාය කියලත් දිග නමක් තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ මූලපරියාය කියන හොරතල් නමකින් කෙටි නමකින් ආමන්ත්‍රණය කරන්නේ ඒකේ ධර්මය විවිධ හැඩව තලවලින් දේශනා විලාස වලින් එතන පරියාය වලින් දේශනා කරනවා. ඒ දේශනා කිරීමේදී ਸਰවඥාන්සිකේ විභජ්‍ය ක්‍රමය විභජන ක්‍රමය ආය වෙන වචන වලින් කියන දෙයක් ඇත්තේ නැහැ. ලෝකයා දිහා ලෝකයා බලන හැටි කියලා දෙනවා. සාමාන්‍ය පෘථග්ජන ලෝකයා. ඊට පස්සේ ලෝකේ දිහා බණක් භාවනාවක් කරන ශික්ෂාගරුක කෙනෙක් හැදෙන්න හික්මන කෙනෙක් ශිෂ්ටාචාර කෙනෙක් බලන හැටි පෙන්ලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනියට පෙන්ලා දෙනවා මේ හික්මීම නිම කරපු ආර්යත්වයටපත් වෙච්ච තමන්ගේ Brahmacharya වැස නිම කරපු කෙනෙක් ලෝකේ දිහා බලන හැටි. ඊට පස්සේ අවසාන වශයෙන් සර්වඥතා ඥාණය ලැබපු කෙනෙක් ලෝකේ දිහා බලන හැටි. ඒ නිසා ලෝකේ දිහා බලන පැතිකඩ හතරක් මේකේ ගිලීගෙන බලන හැටි මේකෙන් ගිලිහෙන්න වගේ කක්ෂගත වෙලා ආපහු දැන්ස ලෝකේ දිහා බලන හැටි ගිලිලා අවකාශගත වෙලා බලන හැටි ඉතින් සමස්ත විශ්වය දිහාම ਸਰවඥාන්සේ බලනවා වගේ බලන හැටි වතනකොට ලෝකේ පේන හැටි කියලා හතර පැත්තා. ඉතින් හරි විසිතුරුයි. ඉතින් මේක තමයි අද ඔය භෞතික විද්‍යාඥා දුරේක්ෂ අන්වීක්ෂ දාගෙන හොයන්නේ ඉතින් හොයන්න මොනම දෙයක්වත් ඉතු කරලා නැහැ. ඔක්කොම බුදුජානනාංශය බොහොම ලස්සනට පෙන්ලා තියෙනවා. ඉතින් මේ පෙන්වීම පෘ탁ඥය බලන ආකාර බලන්න පුළුවන් ආකාර ਸਰවඥාංශය හොඳයි කියලා හිතන ආකාර 24ක් පෙන්ලා තියෙනවා. මේ 24 කෝණ වලින් 24 චීන කණ්ණාඩි වලින් 24ක් ජනෙල් වලින් ලෝකේ දිහා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ලෝකේ රසාස්වාද කරන වෙනුවට ලෝකේ නික්මීමට එහෙම නැත්නම් ලෝකේ කාමයෙන් බදා ගන්න වෙනුවට ලෝකේ නිස්සරණේ ලබන කෙනත් අර 24 කෝණකින් බලන හැටි පේනවා. ඊට පස්සේ නික්මෙන්න බෑ කියලා නම් හුඟ දෙනෙක් කියනවා. නමුත් මෙච්ච කෙනෙක් මෙලවදීම අරහං කීනාසෝ උසිතවා බ්‍රහ්කත බ්‍රහ්මචාරියං කතකරණියෝ හිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනය කියලා විශාල සුදුසුකම් රාශියකින් පෙන්නනවා මේ ලෝකේ හිටියට ලෝකේ ගෑවෙන්නේ නැතුව ජීවත් වෙනේ මහරහතන් වහන්සේ නමක්. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ බලන හැටි. ඉතින් මේකෙන් ඊටාම් විසිතුරු අදාළ දැනගන්න පුළුවන් දේ තමයි පෘථග්ජනය ලෝකේ දිහා බලන හැටි. ඒකෙන් තමයි කතාව පටන් ගන්නේ. නිසා කාටවත් බණ අහන්න පුළුවන්. බණ අහනකොට Taman බණ ඇහිම නිසා තේරුම් ගන්නවා මම මෙතෙක් කල් ලෝකේ දැකලා තියෙන්නේ මෙන්න මේ කවුළුවෙන් විතරයි. මේකට තව එක්ක කවුළු 24ක් තුනක් තියෙනවා. එහෙම නැත්නම් අපි නොදන්න පැති වර්ගයක් තියෙනවා. ඒ පැති වෙන කෙනෙක් දැනගෙන යාකර ලෝකයේ දෙන විග්‍රහය මට ගැලපෙන්නේ නැහැ. මොකද මම දැකලා තියෙන්නේ පාර්ශ්ව වශයෙන් ආංශික වශයෙන්. ඉතින් අන්න ඒ බව තේරෙනවා බණ අහනකොට. බුදුජානසේ සමස්තයක් වශයෙන් බලලා උන්වහන්සේ කියන්නේ ඇත්තයි මහා කරුණාවෙන් දේශනා කරන්න කියලා බලනකොට අපි දන්නේ අර ගෙයි මැඩියා ලිම් මැඩියා ලිඳ ඇතුලේ ඉඳගෙන ලිඳගෙන පුරතරන් දොඩනවා වගේ දන්න දෘෂ්ටි කෝණය. තව දෘෂ්ටි කෝණ තව රාශියක් තියෙනවා. ඉතින් ඒක අපේම කෙනෙක් වශයෙන් බුදුජානන්සේ දේශනා කරනකොට වෙන කෙනෙක් බලන දෘෂ්ටි කෝණය අපිට ගැටෙන්න දෙයක් නෙමෙයි අපේ නොදැනුවත්කම කියලා පෙන්වනවා. ඉතින් අපි ඒක මේ දේශනාවලිය පහු කරා. පහු කරලා මේක මොන තාලෙන් කරුණු කාරණා ඉදිරිපත් කරගනිමින් හේතු කාරණා දකින මේ ලෝකේ බදාගන්න දඟලන ලෝකයේ කලාතුරකින් කෙනෙක් හම්බ වෙනවා මේක දඬුවමක් බව. මේ අපායක් කියලා. මේක මේකම අපායක් අය කතා කරන්න දෙයක් නැහැ වෙන යන්න ඕනේ නැහැ වෙන අපායකට කියලා තේරුම් අරගත්තොත් ඒකින හරි පාළු ගතියකටපත් වෙනවා. අසන්න ගතියටපත් වෙනවා අබුද්ධෝත්පාද කාලවල. සාසනයක් නැත්තම්. නමුත් එහෙම වෙච්ච කෙනාට බුදුබණක් අරුණොත් මේ බුද්ධෝත්පාද කාලයක් කියලා දැනගත්තොත් එයාට තේරෙනවා කණ්ඩ මීපෙන දැම්මා වගේ මං වගේ යත්තන්ට උදව් පිණිස ක්‍රමවේදයක් තියෙනවා. බණක් තියෙනවා. ශික්ෂාවක් තියෙනවා. හොඳට බලන්න හිටියොත් කලාතුරකින් කෙනෙක් හම්බ වෙනවා. ඒකට ඉදිච්ච අය. ඒක ඇහිලත් නැහැ කට්ටියකට ඇහුණත් ගණන් ගන්නෙත් නැහැ කට්ටියක් ගණන් ගත්තත් කරන්න බැරි කමට අර කක්කායෙම අසුචියෙම ගත කරන මිනිස්සු. නමුත් කලාතුරකින් කෙනෙක් හම්බ වෙනවා. පැහැදිලි විදියට හික්මෙනවා. මේක යෙදුනට මේක හිටියට ඒක අගය කරන්නේ මේක අත්තරද්දක් බව දන්නවා මේ ආස්වාදයක් බව දන්නවා වැරද්දක් බව දන්නවා ඒක හරියට ගැනරියාගේ අතට අහුවෙච්ච කටට අහුවෙච්ච ගෙම්බෙක් ඒකෙන් ගැලවෙන්න කටයුතු කරන්නේ ඌ දන්නවා මේක නෙමෙයි මගේ තන දැන් මං අහුවෙලා ඉන්නේ කියලා අන්න ඒ වගේ එහෙම නැත්නම් ගෑනු 6 දෙනෙක් ගත්ත මිනිහෙක් ඒ සපත්නීන් 6 දෙනාගෙන් 7 දෙනාගෙන් ගැලවෙන්න කටයුතු කරන හැටි තියෙනවනේ. ඒ ගන්න කන්නම් හිතන අපෝ අරම අල්ලපු ගෙදර මනුස්සයට එක්කනයි ඉන්නේ මට දෙන්නෙක් ඉන්නව නැත්නම් එයාට දෙන්න මට තුන් දෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. හත වැන්දාට පස්සේ සපත්නීන් 7 දෙනෙක් එක්ක ඉන්න පුරුෂයා මොනම තරංගවත් ගැලවෙන්න බෑ. මම දන්නේ බෑ එකක් ඉන්න කට්ටියක් ඉන්නවනේ ඒගොල්ලෝ දන්නවනේ. හතක් ගැන අහන්න දෙයක් නැහැ. අන්න ඒ කෙනා කරන උත්සාහයක් තියෙනවා. ඒගොල්ලෝ අසරණ යනාතයි බුදුන් නැත්තම් බුදුන්සි කියලා දෙනවා ගැලවෙන හැටි. අන්න ඒකට කියනවා සීක භූමිය කියලා. හික්මන භූමිය. ඉතින් අපි දැන් මෙතන පෙනී හිටින්නේ වචනේ පරිවර්තනයෙන් හෝ වචනාර්ථයෙන් හෝ අපි සීක පත්‍රට. අපි හික්මෙන්ට උත්සාහ කරන සාර්ථක අසාර්ථක භාවය වෙනම දෙයක්. ඒ කියන්නේ අපි අඩු ගානේ අහලා තියෙනවා බුදුහාමරෝ 24 ආකාරයට ලෝකේ දේශනා කරලා තියෙනවා. අපිත් මේකෙන් ටිකක් දන්නවා. උගක් දන්නේ නැහැ. නමුත් ඒ දන්න ටිකෙන් හරි තියෙන බැඳෙන එක නොදන්න ටිකෙන් නෑ බැඳෙන්නෙත් නැහැ. ඒ නිසා එකෙන් ගැලවෙන්න ඕනෑ කියලා කටයුතු කරනකොට සීක කියනවා. ඉතින් මේකේ ඉන්න එක එක මට්ටම් වලටපත් වෙච්ච ඇත්තෝ. සමහරු ඒ මුලින් මුලින් තියෙන සමත සති සමාධි ප්‍රඥා මට්ටම් මට්ටම් වලට ගිය කට්ටිය තියෙනවා. ඉතින් ඒ අය අතරින් අර රහතන් වහන්සේගේ හිත එහෙම නැත්නම් අරහත් හිත එතන ශික්ෂාව સમાપ્ત කරපේකනාගේ හිත අංශු මාත්‍ර වශයෙන් දැකපු ඇත්තොත් තියෙනවා. මේක හරියට අන්ධකාර රාත්‍රියක අකුණු විදුලියක් කරනකොට ඒක පාරට භූමිය භූවිෂමතා ටික දැක ගන්නවා එක චිත්තක්ෂණයකට. අන්න ඒ වගේ මේක මේක තමයි මේ වගේ එකක් වෙන්න ඇති ආර්ය හිත කියන එක අත්දකලා තියෙන අවස්ථාවල් ගොඩක් තියෙනවා. නමුත් කිසි කෙනෙක් කැමති නැහැ ඒ වගේ දෙයක් හරහා මෙහෙම වෙන්න ඇති දිගටම හරියට හිත පැවතුනොත් කියලා හිතන්නවත් හිතනවා අම්මෝ එහෙම rahat හිතක් අපිට දැනගන්නත් බෑ දකින්නත් බෑ ඒක ਸਰබලධාරී දෙවියන් ගැන විශ්වාස කරන දේවය දෙහිලි කරන කෙනෙක් වගේ rahat හිතක් නම් අපි ළඟ ඇත්තෙම නෑ අපි ළඟ තියෙන හරියක් තියෙන්නේ පව් හිත් කඩන්න බැරි කෙලස් හිත් කියලා කෙලස් අනුගමනය අනුමත කරනවා මිස මේ අපි ළඟත් දැනට ඒ ගති ලක්ෂණ වගේක් තියෙනවා කියන එක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ගුරුවරු දේශකයන් වහන්සේලා හම්බෙලා නැති තරමක් මට. ඒගොල්ලෝ කියන්නේ ඒක ලැබෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයක ලැබෙන්නේ ඊගාව ආත්මේ දැන් තියෙන පව් ගැන බල බල හිටපල්ලයි කියලා. ඒක කියන්න ගියත් කවුරු හරි දැන්නමත් උඹලා ඔය කියන රහත්ත්වයට අත්දකලා තියෙනවා. විශ්වාස කරන්නේ ඒ තරම්ම ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තියෙන්නේ පව් අදහන්න විතරයි. ඉතින් ඒ එන්නේ ඒ පද නෙමේ. අන්න ඒ කියන දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේ රහතන් වහන්සේගේ ලෝක දර්ශනය දෘෂ්ටි කෝණය අපිට රහත් වෙච්ච දවසේ <coughs> බලන්න පුළුවන් දැනට ඒක අයවැය රහස් වගේ වහලා තිනවා කියන කතාවක් තමයි බුද්ධ ජයන්ති වෙනකොට ලංකාවේ තිබුණේ. නමුත් දැන් මේ වෙනකොට කීප දෙනෙක් ඒකේ ඒකට ප්‍රකෘති විකෘති මේ ප්‍රතික්‍රියාවක් වශයෙන් අරගෙන මම රාත් වෙලා ඉන්නේ මෙන්න මෙහෙමයි පේන්නේ කියලා කටමැත දොඩන්නත් පටන් ගත්තා. ඒ අනුව අපිට හිතා ගන්න බැරි අබෞද්ධයෝ පවා ගෙවල් දොරවල දහසක් සුමේ කරන කුස්සියම්මලා පවා අපි ළඟත් ඒ ගුණ තියෙනවා කියලා කියන්න පටන් ගත්තා. කියන්න පටන් ගත්තාම නිකාය මහානායක ආම්දුරන්ට හරි ඉසේකක්කමක් ආවා. යකෝ සාක්කි මේ අපි මේ නිකායක් බාරන රාජකම් කරනවා අපිත් දන්නේ මේ කොහෙදෝ යන පිස්සු පිහට්ටෝ මෙන්න රහත් ගුණ ප්‍රකාශ කරනවා කියලා මහා මේ දවස්වල තියෙන ශාසනයේ සාහිත්‍ය ලිපි ලේඛන කියලා බැලුවොත් අය කතෝලික මිනිස්සු අපිට ගහන්න ඕනේ නැහැ. මුස්ලිම් මිනිස්සු ගහන්න ඕනේ අපිම ගහ ගන්නවා. එහෙම නැත්නම් අපිම කක්ක කරලා ගහ ගන්නවා. ඒ ඇතින් බලනකොට අද විප්ලවීය සාහිත්‍යයක් තියෙනවා. සමහර බය නැතුව ප්‍රකාශ කරනවා මම ඒකට අනුමත කරන්න යන්නෙත් නැහැ. සමහර කෙනා මේවා තීරම බොරු මේ තරම් පව්කාරින්ද කොහෙන්ද එහෙම හිතක් කියා කතා ගැන කතා කරනවත් අයිතියක් කියලා මම ඒකට ටික පැත්ත ගන්නෙත් නැහැ. අපි අපන්නකව බලනවා අපි භාවනා කරගෙන යනකොට මේ කියන මේ රහතන් වහන්සේ තුල පවතින දේවල් කවදාකවත් දැකලා නැති පවතින බැරි දෙයක්ද නැත්නම් අපිට කලාතුරකින් මේ වගේ දේවල් අපි බුද්ධ විඳලා තියෙන ක්ෂණ මාත්‍ර වශයෙන් ආංශික වශයෙන් ඒ අනුව එච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන සාපේක්ෂතාවය අනුව අපේ තුලත් හැකියාව තියෙනවා අපේ තුලත් ප්‍රභවය තියෙනවා අපේ තුලත් පින තියෙනවා ඒ අනුව අපි බෑ කියන ඇත් එක්ක ඇසුරු කරන්නේ නැතුව ඒ තියෙන ටික වඩා වර්ධනය කරන්න. එහෙම නැත්නම් කියනවනම් ගලකට ගහලා ගහලා ගහලා පැලිරක් ගියාට පස්සේ හරියට ඒ පැලිරටම ගල් කට්ට තියලා උඩට නෙළුවොත් අර ගල කටාරිනවා. දරකොටේකට කුඤ්ඤ අමුණ ගත්තට පස්සේ හොඳට කැසපට ගහලා කකුල් දෙක දෙපාට දෙපැත්තට දිග අරගෙන දීවහම කුළු ගෙඩි පාර දෙක තුනක් අර දරකොටේ පලාගෙන අර කුණේ බහිනා වගේ අපි ළඟ තියෙන පුංචි පැලිරක් දැකලා එහෙම නැත්නම් නිවන් ප්‍රවිෂ්ටයක් දැකලා එහෙම නැත්නම් නිවන් දොරටුවක් දැකලා එතනටම තියලා ගහගෙන යන්න අපි මෙතෙක්කල් හදපු ටික තමයි පලන්නේ දැන් ඔය. අපි මෙතෙක්කල් ආසාවෙන් රැස් කරපු ටික තමයි ඔය කළු ගලක් වෙලා තියෙන. ඒක එච්චර හයියෙන් බදාන ඉඳලා තියෙනවා. ඒකම තමයි ලී කොටක් වෙලා තියෙන්නේ. ඒකමයි පලන්නේ. ඉතින් ඒතකොට මේ මිනිස්යාට මේ මිනිස්යා දිහා පිටමිනිසු බලන්නේ ඇහැලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේ ලාලා කොටන දිහා බලා ඉන්නවා. තමන් මෙතෙක්කල් හදා වඩාගත් දරුවා රජාහන නිසා හෝ අන්තිමට වනේ ලාලා කොටනවා. නැත්නම් තමන්ගේ දරුවා දංග දංගෙඩි උඩ තියලා බෙල්ල ගහනවා එක සැරේට. ඉදියා බලන්නේ. ඉතින් මේක කොලහක්ක් ඈ. ওই කතා ප්‍රබන්ධයක් කියලාත් කියනවා. ඔය වෙලාච්චිය තියෙන එකක් නෙවෙයි මේ හදපු කතාවක් කියලා. කෙසේ නමුත් අන්න ඒ වගේ වැඩක් මේ පෘ탁ජනව ඉඳගෙන නැත්නම් සීකව ඉඳගෙන මේ රහත් හිතක් දිහා බලනවා කියලානේ අපි මෙතෙක් කල ආශාවෙන් රැස් කරපු ප්‍රේමයෙන් හදාගත්ත දේ තිබ්බ කුඤ්ඤේ නෙලන එකයි තියෙන ඉස්සලා අවුල ගන්න ඕනේ. අවුල ගන්න නැතුව නෙලුවොත් එහෙම කුඤ්ඤ විසීලා ගියොත් බෙල්ල කට කඩලා යනවා. හොඳට හිර වුණාට පස්සේ දෙක දෙනකොට පලාගෙන බයින. අන්න ඒ කොටස මේ බනකට සාමාන්‍ය ගන්නෑ මේ බුද්ධ ආගමේ. ඔය ගන්න ගියොත් බණ කියන කෙනාටත් අපලයි, අහන කෙනාටත් අපලයි, ත්‍රිපිටකයටත් අපලයි, ශාස්ත්‍රයටත් අපලයි. ඇයි මේ මේක ආගමේ අපි එකතු කරපු දේවල් නෙමෙයි බලන්න හදන්නේ දැන්. අපි මේ ජීවිතේ පුරාට පණේපා කියාගෙන ජීවිතේ සුන්දරම වයසේ අවුරුදු 5 විතර ඉඳලා 55 විතරනකම් කඹරපු ටික නෙමෙයි අයින් කරන්න දන්නේ බලන්න හදන්නේ. ඒ කාලේ හොම්බෙන් ගිහිල්ලා නේ කෙරුවේ අමුඩේ ලියන්නේ නැතුව තද කරගෙන හම්බ කරපු ටික නෙමෙයි කුඤ්ඤ දීලා බලන්නේ. ඉතින් මේ හම්බ කරන වෙලාව රැස්ටිචිටපු ඔක්කොම ඉසాత බැඳගෙන අඬනවා බුදු අම්මෝ තමසිර මොකදෝයි වෙලා තියෙන්නේ මේක තු කරගත්තේ වෙයි විනාශ කරන එක මට දෙනවකෝ ඔය කපන්න එපා පලන්න එපායි කියලා ඉතින් ඌට දුන්නොත් ඌට පරණ පෙට්‍රෝල් ලාම්පුවක් දුන්නා වගේ ඒක ඉවරයි කැරිච්ච බයිසිකලයක් කරන් දෙන්නව තරහකාරී ඌට ඊට ඕක හදා හදා ඉන්නව එතකොට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ ඒ නිසා ඒ ටික දුන්නොත් ඒක ඉවරයි දෙන්න එපා බුදුන්සේ කියනවා මාළු නැති වතුරකට දාපන් ඕක තනකොළ නැති පොලොවකට දාපන් දෙන්න එපා මේ මිනිසුන්ට උහුණියන් වෙනවා. ඉස ගන්නෙම තණ්හාවයි. ඉතින් අන්න ඒ වගේ ඒ රහත් ආකල්පය රහත් දෘෂ්ටිය දිහා බලන හැටි පිළිබඳව කතා කරනකොට අහනකොට ඒක හදාarnකොට මේක මේ PhD එකක් ගන්න හදාරනව නෙවෙයි. MAc එකක් ගන්න හදාරනව නෙවෙයි. පරිශ්‍රණයක් සඳහා හදාරනව නෙවෙයි මේක ආර්ය පරිශ්‍රණයක්. මන් තුල මේ ඇඹරිල්ල ඇඹරෙනවද? මම තුල මේ කෝවේ දාලා රත් කරනවා වගේ රත් විල්ල වෙනවද කියලා බැලුවොත් මම හිතනවා හරි හැටියට ඒක තේරුම් ගත්තොත් සියලුම කෙනා සතුටු වෙයි කියලා. හැම කෙනෙක් මේ යතින් සෑහෙන ඉදිරියක ඉන්නේ. කිසිම කෙනෙක් ඒක අගය කරන්න දන්නේ නැහැ. කිසිම කෙනෙක් ආවේකට ප්‍රමෝදේ නැහැ. කිසිම කෙනෙකුට යහ දර්ශනේ නැහැ. කටිය දකින්නෙම නැති බැරිකම්, අනුන්ගේ දුර්ලකම් සාධනේ මේ එන්නේ එන්නේ පිරිහෙනවා නම් මනම් කියන කතාව මිසක් මේ අපි දැනට සෑහෙන දුරට ඉදිරියට ගිහිල්ලා ඉන්නේ කියන එක සතුටු නැහැ පිළිගන්න. එimhe සතුටුෙන් මිනිසෙක් ඉන්නවනම් ඉතින් මේ වෙනකොට මිනිස්සයා කියන්නත් බෑ ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්න වෙන්නේ. ඉන්නවනම් යාර තියෙනවා මේ මිනිස්සු කොච්චරක් බෙදාගෙන දුක වළඳනවද කියලා. ඒ නිසා දුක අයින් කරන්න දඟලන්න එපා බෙදා ගන්න නැතුව ඉන්නකෝ. ඒ තමයි සබ්බ පාපස්සා කරනම් කියන්නේ පවුන කර හිලපංකෝ. මොනම පිනක්වත් කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය පවුන කර ඉන්න එක. ඉතින් එන්නෝගේ දීර්ඝ විස්තරයක් නැත්නම් විග්‍රහයක් මේ කෙරුවට පස්සේ අපි මේ චීනාශ්‍රව භූමියේ රූප ලෝක අරූප ලෝක ගෙවෙන තැන දක්වාම වගේ අපේ දන්න ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයට සාකච්ඡා කළා. සාකච්ඡා කරලා අපි ගිය පාර වෙනකොට මාර දත නැමෙන වචන ටිකක් එක තමයි කතා හිටියේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥාන ආසඤ්ඤායතනේ කියලා. ඌ අය මේ ප්‍රශ්න වලට ලියලා කියවනකොට ලස්සන වචන කියනවා. චඤ්ඤඤඤඤඤඤඤඤඤඤ කියනවා කවුරක්වත් දන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒක එහෙම තමයි. ඒක ඇටි එහෙම තමයි. මොකද ඉස්කිරිඤ්ඤා කියනවා නම් පකඩ කියනවා නම් හපල කීත හැකිනේ කාලා කීත හැකිනේ මේක නේව සංඥා නාසඤ්ඤායතනේ කිව්වම මොනවා කියන්නද? එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතනේ කිව්වම මොනවා කියන්නද? නමුත් මේ ගිවං කරන ගිවං කරන යනකොට ඒක කරනවා විතරක් නෙවෙයි ලියනවා විතරක් නෙවෙයි ඒක අත්දකින්නවා කිසිත් නැහැ. අකිංචන. ලෝකේ තියෙන හරියක් කෙලස් නම් යට කිංචන කියලා නමක් තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම කෙලස්. ඒකයි මේ ලෝකේ අතහරින්න කියන්නේ. මේ ලෝකෙම ඉඳද්දි කිසිත් නැති තැනට යනවා. එහෙම නැත්නම් නාම වශයෙන් රූප වශයෙන් අත්දැක ගන්න බැරි. රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් අත්දැක ගන්න බැරි තැනකට යනවා. ඒක හරියට මේ රිලේ රේස් එකදී දුවගෙන ඇවිල්ලා එකනේ බැටන් එක අනිත් එකනට දෙන වෙලාව වගේ. බැටන් එක තියෙන මෙයා තේද එයා තේද දන්නේ නැහැ. දැන් මේ මාරු වෙන වෙලාව. සංක්‍රාන්ති අවස්ථාව. අවුරුද්දට තියෙන සංක්‍රාන්ති අවස්ථාවේදී නොනගතිය කියලා එකක්. ඒක නැකත් නැහැ. ඒ වගේම දීවක රිට්ටාව, නවවක රිට්ටාව, 13 වෙනි රිට්ටාව කියලා චන්ද්‍රයා මේ 12 වගේ යනකොට රිට්ටාවල් තුනක් තියෙනවා. රිට්ටයි කියන්නේ රිට්ටයි කියන එක. නැකත් නැහැ කියන එක. අන්න ඒ වගේ කිසිත් නැති වෙලාවත් මේ වෙලාව කියනවා මොකුත් කරන්න එපයි කියලා. ඒ මේ නුනගතේට සංක්‍රාන්තියට අපි පැත්තේ හිටියා මේ මේ දෙමළ මිනිස්සේ සංග්‍රහම් කියලා. ඉතින් අපි කියන්නේ සංග්‍රහම් වෙන වෙලාව කියලා. සංක්‍රාන්ති වෙලාවට කියන්නේ දැන් සංග්‍රහම් වෙන වෙලාව. මොකුත් කරන්න එපා. මොන මොනවා කරුවොත් අපලයි. ආහන්නි වගේ තමයි උපෝසත කියන්නේත් ඕකටම තමයි. උපවසති යමක් නොකර ඇස් දෙක වහගෙන අත හොල්ලන්නේ නැතුව කට හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා බලනවා. එතකත් ඒකත් නොනගතයක්. කිසිම නැකතක් නැහැ. මොනම දෙයක්වත් කරන්නේ නැහැ. වගේ නොකිරීම පැත්තෙන් බලනකොට අපි කය හොල්ලන්නේ නැතුව මැටිපිලිමක් වගේ ඉන්න එක තමයි ඉන්ජන කම්පන චංචල පැත්තෙන් නතර වෙනවා කියන්නේ. ඊට පස්සේ තව නතර වෙILLක් තියෙනවා කට හිත ඇතුලේ දොඩමළු වෙන එක. විතක්ක ਵਿਚාර වශයෙන් හිත දොඩමළු වෙන්නේ නැහැ. මේ ඇස් දෙක වහගත්තාට පස්සේ උඟ දෙනකොට තිබුණට වැඩිය දොඩමළු වෙනවා. ඒක දෙවෙනි මට්ටමේ නතර වීම. ඊට සිට යට තියෙනවා තව සංඥා වේදනා කියලා චිත්ත සංඛාර වශයෙන්. අන්න ඒක නතර වෙනකොට ඒ පුද්ගලයා එතන නැහැ. පෙනුමට රූකඩේ තියෙනවා. ඒ පුද්ගලයා එතන කය වශයෙන්, කාය සංස්කාර වශයෙන් ආස්වාස් ප්‍රසවාසයත් නැහැ. ඒ වගේම වචන වශයෙන් විතක්ක ਵਿਚාර වශයෙන් ඇතුළත කතාවක් නැහැ. ඊට වෙතිය මෙතන සංඥාවක් හෝ වේදනාවක්. <clears throat> මම ඊතර මම වෙමි මේ මම මේ මම නොවේ කියන සංඥාවක් නැහැ. වේදනාවක් වශයෙන් සැපද දුකද අදුක්කම සුඛද කියලා විඳින්නෙක් නැහැ. අන්නෙවෙනි தත්වලට අපි යනවා. අන්නේ తත්වය එනකොට <clears throat> කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන තුනම ඊටාම ගොරෝසු තැන ඉඳලා ටික ටික ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරගෙන නොදැනෙන මට්ටමට යනවා. එහෙම නැත්නම් pH එක 1 2 තියෙන උග්‍ර අම්ල මට්ටමේ ඉඳලා ඒක 7 දක්වා ජලය දක්වා ඒක තනුක කරගෙන තනු කරන තනු කරන තනු කරන එනවා වතුර තමයි තාමත්ම තනුක අම්ලේ. භෂ්ම වෙලත් නැහැ තව. අන්න වගේ මැදට එනවා. අන්නේ මැදට එනකොට අම්ල භෂ්ම කතාවෙන් කතා කරන්න බෑ. දැන් ඒක තියෙන්නේ උදාසීන මට්ටමේ. ඒක තමයි රිත්ත කියලා කියන්නේ, ඒක තමයි තුච්ච කියලා කියන්නේ. ඒක දැන් නොනගතේ කියලා කියන්නේ. ඉතින් ඒ ටික තමයි අපි ජීවිතේ පාම කරපු කොටස. පාලුම තැන. කම්මැලිම තැන. වාසනාවට අවසන දන්න එතන තමයි නිවනට කිට්ටුම තැන. නිසා අපි හිතාමතා කටයුතු කරන හිතන කියන කරන හැම වෙලාවෙම කුට්ටි කුට්ටි කෙලස් කුට්ටි කුට්ටි රැස් කරනවා ආයේ මාස ගාණක් හොදලා බේර ගන්න බැරි තරමට. එහෙව් කුට්ටි රැස් වෙන එහෙව් මොහොව පටල තියෙන ලෝකේ වර එක ඊ타මත්ම කාලේ ඊ타මත්ම පුංචි පතුරු වලට ගහලා වෙන මොකක්වත් නොකර ඒ කාලේ ගත වෙන හැටි දිහා ඇහැක් පිට ඇහැක් තියලා බලනකොට පේනවා මෙන්න මේ වගේ කය හෙල්ලෙන්නෙත් නැති වචන බින්දෙන්නෙත් නැති විතක්ක ਵਿਚාරත් නැති වේදනා සංඥාත් නැති තැනක් තියෙනවා ඒකට පේන්නේ හූඩියම් කරලා වගේ. යකා ගහලා වගේ. සීමද වෙලා වගේ. ඩිමෙන්ෂියා ඇවිල්ලා වගේ. එහෙම නැත්නම් වෙන ලෙඩක් ඇවිල්ලා වගේ මොකක්වත් නැතුව ආයසරයක් ඔය කියන දැනීම තියෙන තැනට එනවා. ඉතින් ඒක සරුවචාන්සේ සඳහන් කරලා තිනවා දැනීම තියෙන මට්ටමට සාපේක්ෂව තමයි තේරෙන්නේ මම මීට ඉස්සලා දැනුව නැති තැනක හිටියයි කියලා. ඒක පොදු නිදර්ශනය තමයි අපි හැමදාම උදේ අවදි වෙනකොට අවදි වෙච්ච ගමන් වටපිට බලලා මේ කොහෙද ඉන්නේ කියලා තහවුරු කරගන්න. ඒ කියන්නේ සංඥා වේදනා තහවුරු කරගන්න. එතකොට ඒ දන්න තැනක් නම් ඊට පස්සේ එනවා දැන් හරියන් කලන්ත වෙලා නෙවෙයි බෝම්බ එකට ඇවිල්ලා ඉස්පිරිතාලේ නෙවෙයි දැන් ඉන්නේ නිස්සාරණවණී කියලා අහුවෙනවා. අහුවනාට පස්සේ අප්පා අර කුණු කන්දලේ වග කියමිනවනේ තමයි දැන්. ඊයේ බුදියගත් එකම කියලා තේරෙනවා හරි සතුටක් ඇති. අර කක්කාව ගෑවුණා. එතන ඉඳලා නිින්දෙන් අවදි වෙච්ච වෙලා ඉඳලා කියනවා පුළුවන් නම් මේ නිින්දට අවදි වෙන්න ඉස්සලා හිටපු තැනකට හොටක් ස්පර්ශ කරලා බලන්න. එතන කවුරක්වත් නැහැ. ඉඳලත් නැහැ. දැන් හොඳටම දන්නවා ඇඳේ ඇඟ ගෑවිලා තියෙන හැටි ඒ ස්පර්ශයේ ඊට ඉස්සලා තිබිලා නැහැ. ඒ දැනීම මේ නිසන්නවනේ ඉන්නේ උතුරට ඉලුව දාලා ඉන්නේ දකුණට ඉලුව දාලා ඒ දැනීම තිබිලා නැහැ. නමුත් අපිට පේන්නේ ඊට වැඩිය හොඳයි දැන් මේ යමක් කමක් දැනෙන අවස්ථාව කියලා. නමුත් යමක් කමක් දැනෙන අවස්ථාව නැත්තම් යමක් කමක් දැනෙන්නේ නැති අවස්ථාව අපිට සාපේක්ෂව අල්ලන්න බෑ. ඉතින් ඒ විට බොහෝම සමාන දෙයක් විශේෂම පරියංක භාවනාදී සිද්ධ වෙනවා. ඒක පාරට Tamanට තේරෙන්න පටන් ගන්නවා මම කොහේදෝ ඉඳලා අවදි වුණා වගේ එක්ක කවුරු හරි ඇවිල්ලා පිටිපස්සට පයින් දමලා යනවා වගේ නැත්නම් අකුණු විදුලියක් ගැහුවා වගේ නැත්නම් කන රත් වෙන්න පාරක් ගැහුවා වගේ පාරට අවදි වෙලා බලනවා හැබැයි මේ අවදිුණකට ඇත් දෙක ඇරලා නෙමෙයි. ඇත් දෙක වහගෙනමයි මේට ඉස්සෙල්ලා කොහෙද හිටියේ කියලා දන්නේ නැහැ. ඉතින් අන්න ඒක ගැන අභීතව පෞරුෂත්වයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් සතියෙන් සහ සීලෙන් විග්‍රහ කරලා බලන්න පුළුවන් ගතියට ධම්ම විචේ කියලා කියනවා. මීමන්සා නුවණ කියලා කියනවා. විචාර බුද්ධිය කියලා කියනවා. සාමාන්‍ය මනුස්සයෙකුට බයයි. මනුස්සයා ඉතින් පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් දානවා, දෙයියන්ට කියනවා මොකද්ද වුණා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කළ තියෙන එක හොඳට ලෑස්තිලා ගිහිල්ලා මේක සද්ධාවෙන් බලන්න, සතියෙන් බලන්න, ওই මොනවා වුණා සීලේ කැඩෙන්නේ නැහැ. සීලේ අතින් බලන්න, බණුවට දැනගන්න මේ දැනගන්න පුළුවන් බව වගේම දැනගන්නේ නැති තැනක් තියෙනවා. එතන වින්දනයක් නැහැ. වේදයක් නැහැ. ඉතින් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ ආමිෂ වින්දනයක් තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඉතින් ඒක තමයි අපි මේ රණ්ඩු කරන්නේ ආර්ථික ලෝකේ ඒ වින්දනයේ අතින් පොහසත් කට්ටිය පොහසත් කියලා කියනවා නමුත් යම් වෙලාවක රූප ධානයකට හිත දැම්මා නම් ඒ වෙලාවේ රූප පේන්නෙත් නැහැ සද්දත් නැහැ ගඳත් නැහැ රසත් නැහැ මුල් මුල් ධාන වල නම් අරමුණ පේනවා අවසාන යනකොට අරමුණ පේන්නේ නැහැ එතන තියෙනවා කිසිම රූප සද්ද ගන්ධ රස නැති මහා ආධ්‍යාත්මික සැපයක් ඒකට කියනවා ආ නිරාමිෂ සුඛය කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර සාන් සඳහන් කරලා තිනවා ඊටත් වැඩිය සුකුමතර ශ්‍රේෂ්ඨම සැපේ තමයි අවේදිත බව කියලා. මොනක්වත් විඳින්න බැරි කියලා. එතකොට සංඛ්‍යාවංශනමක් අහනවා උදායිත කවුද කියලා. අවසරයි ස්වාමීන් විඳින්න දෙයක් නැත්නම් ඒක සැපක් වෙන්නේ කොහොමද කියලා. සැපක් නම් විඳිනවා සැප විඳිනවා කියලානේ කියන්නේ. විඳින් නැති අවේදිතයක් නම් සැපක් වෙන්නේ කොහොමද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කළ තිනවා නොවිඳීමයි සැපේ විඳින හැම දෙකක්ම දුකක් කියලා. මේ ලෝකේ විඳවන එක කරන්න. කොයි එකා කෙරුවත් විඳවන එක කරන්න. ඒ හැම විඳීමක්ම දුකක් නම් විඳියක්ම නැති තැනක් තියෙනවා. ඒකට අකිංචන කියන්න පුළුවන්. කිසිත් නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් සාපයක් වගේ තමයි සාමාන්‍ය ලෝකයට පෙන් තමන්ගේ දරුවෝ වස්තු බෝධ ලං කරගෙන ඒ මැද ඉඳ තියෙන හරි සපක්. ඒක නෙවෙයි. ඒ වෙනුවට ගන්න රූප ලෝකෙත් නෙවෙයි. ඒ අරූප ලෝකෙත් සෑහෙන දුරට ගියාට පස්සේ ඒ අකිංචනය ගැන අපි ගියසුම ගිය පතාවේ කතා කරා. ඊට පස්සේ ඒ අකිංචනය හැබැයි ස්ථාවර තත්වයක් නෙවෙයි. ඒක කවදාකවත් දිගට පවතින්නේ නැහැ. ඒකේ ඉඳලා කලින් හිටපු විඥාන ඡායතනට යන්නෙත් නැත්නම් එයාට ඊගාවට එන්න පුළුවන් ප්‍රකෘති ස්වභාවික තන තමයි ඔය නේව සංඥා නාසඤ්ඤා ආයතන කියන්නේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තියෙනවා ඒ සංඥා විතරයි ඒවා හිතින් හිතාගත්ත දේවල් විතරයි සංකල්ප වගයක් විතරයි ඒ සංකල්පෙට මේ සංකල්පය හොඳයි කියන දෙයක් නැහැ මේ අහස යන බලාකුළු වල හැඩේ බලලා නැකත් කියනවා කොයි හැඩෙත් එකයි අන්න එතන කපවත් ගන්න පුළුවන් ඒක තමයි සරුවචනසේ ලෝකේ පහළ වෙනකොට ඉන්දියාවේ මානසික තත්ත්වයේ නේව සංඥා නා සංඥාතරණකම් උද්දකරාම පුත්‍ර ගිහිලා තිබ්බා. දැන් මෙතෙන්දී එතෙන්ද ගියාට පස්සේ ඒ කෙනාට ඒක නැවත භෞතික ලෝකෙට යොදන හැටි. තාමත්ම ගැඹුරු භාවනාවකදී යම් කිසි කෙනෙකුට පුළුවන් නම් තියනවා ඈතින් සද්ද වගේක් ඇහෙනවා මට නෙමෙයි කතා කරන්නේ. ඒවා රූප වලින් වෙනස්. සද්ද වගේක් තියෙනවා. ඒ වගේම මම ඉන්නවා මට ඒක තද වේදනාවක් නෑ දුක් වේදනාවක්වත් නෑ සැප වේදනාවක්වත් නෑ මම මැරිලා නැතුව ඉන්න බව දැනෙනවා. එහෙම නැත්නම් චිත්‍ර රූප බැවෙනවා. හිතවිලි එනවා. ඔක්කොම හිතින් හිතාගත්ත දේවල්. මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ සියල්ල මනෝමයයි. ඔකේ සැප දුක නෑ, හරි වැරදි නෑ. යහපත් අයහපත් කියලා වෙනසක් නෑ. සියල්ලම බලුවමනයක් වාගේ. සියල්ලම රාදාකපු හීනයක් වාගේ. සියල්ලම ගැරන්ටි හැවක් වාගේ. ඉතින් මේක හොඳටම සිද්ධ කරන්න කියනවා. සිද්ධ කරලා තියෙනවා සංකල්පනා. තියෙනවා සංඥාවක්. තියෙනවා ලීලාවක්. තියෙනවා මායාවක්. තියෙනවා හීනයක්. තියෙනවා නාඩගමක්. තියෙනවා මිරිඟුවක්. නෑ කියන්න බෑ. ගොජයක් තියෙනවා. ඒකට ඕනේ නමක් දාන්න පුළුවන්. ඉතින් බටහිර ලෝක හැදිච්ච උන්ට කැමති නම් දාන්න. මේක දෙයයන් ආංශය කියන හැමතැනම සර්ව සර්ව ව්‍යාපී සර්ව බලධාරී සියල්ලම මුල වූ මූල ශක්තිය මං ඉන්නේ කියන. බ්‍රහ්මයට කියලා තියෙනවා මේක තමයි බ්‍රහ්ම පදාර්ථය. කියන්නේ මේකෙන් තමයි සියල්ලම වෙන්නේ. මේ තමයි බ්‍රහ්මය කියලා කියනවා. බුදුජානක සඳහන් කරලා කියනවා ওই රූප අරූප ගෙවුනට පස්සේ ඇති වෙන தත්ත්වය ඕක නෙවෙයි. ඔතෙන් යන්නේ නැතුව එහාට යන්නත් බෑ. ඒ නිසා ඕක අන්තිම නෙවෙයි. ඕක පටන් ගන්න කියලා. මේ භාවනාවේ ගැඹුරේ පටන් ගන්නම අන්නේ පටන් ගන්නම අල්ලන්න එපා. ඔතෙන්ලා එහාට යන්න කියලා හිතන්න දැන් මේ කෙනා අපි කිව්වොත් වචනේ අර්ථේ මේ නේව සංඥා නාසඤ්ඤායතන කියන ධ්‍යානට පැයක් සමවැදලා නැගිට්ටයි කියලා. ඉතින් නැගිටින්න ඉස්සෙල්ලත් එයා මේ ලෝකේ තියෙන ඔක්කොම හීනෙන් වගේ යාට පේනවා. සද්දත් ඇහෙනවා. හැබැයි මට මේ කතා කරන්නේ. වේදනා තියෙනවා. මේ මාරණාන්තික වේදනා නෙමෙයි ඔහි තියෙනවා. ඉතිවිලිත් එනවා. කිසිම චාරයක් නැති හිතවිලි. ඊට සැප් දෙක ඇරියට පස්සේ ඇත්ත රූප පේනවා. මේ හොල්මන් එහෙට මෙහෙට යනවා. ඊට පස්සේ ශබ්ද ඇහිලා මචං වරෙන් මචං කියලා කතා කරනවා. ගෙලින්ම Tamanට කතා කරනවා. හිතවිලියක් එනවා පැහැදිලිව මේ පෙරේත ගාව බෝම්බ ගැන. බොරු නෙවෙයි. ඒකට බලන ඉන්නකොට පේනවා මෙව්වත් අර ඉස්සෙල්ලා භාවනාදී දැකපු සංඥාම තමයි. ඉන් එහාට ගන්න දෙයක් නැහැ. අන්න එහෙම වෙනකොට දැන් මේ මනස අතකාල බැලුවොත් ඇත්තටම තියෙනවා ත්‍රිමාන රූපයක් Tamange ගෑණි ඉන්නවා කැබිනට් එක තියෙනවා රේඩියෝ එක තියෙනවා තියෙනවා ඇද්දික වාගත්තර පස්සේ ඒක නිකන් සංඥාවක් විතරයි ඉතින් එයා මේ අර නිව සංඥානා සංඥායතන වගේ ගැඹුරු ඥානයක් ඇති කරන බුද්ධ බණ අහපු කෙනෙක් දැන් ඊට පස්සේ මේ දකින්න දේවල් දැක්ම මතින් අතර කරනවා දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. ඕක ගැන කතන්දර කියන්න යන්නෙත් නැහැ. කාටවත් නැහැ කියලා ඔප්පු කරන්න යන්නෙත් නැහැ. ඕ කියලා ඔප්පු කරන්න යන්නෙත් නැහැ. ඉතින් අර නීව සංඥා නාසඤ්ඤායතනය කියන ගැඹුරින් ඇත්තක වහගෙන සතියෙන් සමාධියෙන් බුද්ධ විඳපු දේ අපි ගත්තොත් ඇස් දෙක අරගෙන මේ ත්‍රිමාන රූපෙට දාන්නේ ditta sutta mutu විඤ්ඤාත කියන හතර හරහා මේ දේවල් නැත්තේ නෑ තියෙනවා ඕක ගැන කතන්දර ගොතන්න එපා දිගින් දිගට සුබ ලකුණක් කියලා හිතන්නත් එපා අසුබ කියන හිතන්නත් එපා. උනේ හොඳක් කියලා හිතන්නත් එපා උනේ නරක කියලා හිතන්නත් එපා. ඔක ඔතනින් නතර කරපන්. ඉතින් අපි හුඟ දෙනෙක් ඔය බුද්ධහම පටන් ගන්නකොට දිට්ඨි සිට්ඨ මතන් දන්නවා නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. පුළුවන් නම් කරන්න බෑ. ඒකට අර කියන මට්ටමට යනකන් රූප කාම රූප අරූප ලෝක ගෙවම් කරලා එයා ඒක ශික්ෂාවක් විදිහට කරන්න ඕනේ. භාවනාවේදී හීනකදී මිරිඟුවකදී පිළිඹුවකදී අපි යමක් දැකලා රැවටෙනවනේ. මිරිඟුවකදී වතුරක් කියලා දැකලා රැවටිලා කොච්චර හති වෙట్లా ගියත් එතන තියෙන රත්විචි වාතයේ මිස වතුර නැහැ. එක එක දේවල් පිළිඹු කරනවා. දැන් තියෙනවා හෙලෝග්‍රැෆික් රූප, ත්‍රිමාන රූපේ මාවලා පෙන්වන්න පුළුවන්. අත දාන්න පුළුවන් රූපේ හරහා. ඒකේ දෙයක් නැහැ. මේ මේ මැජික් වර්ල්ඩ් කියලා පොත මේකක් තියෙනවා. ඒකේ මේ මායා කාමරයකට ගිහිල්ලා ඒ බිම ඇද කරලා තියෙන්නේ. ගොන්නගිල්ල ඔක්කොම මෙහෙම හරහට හිටින්නේ. හිට ගන්න බැලුවොත් වැටෙනවා. ගොඩනගිල්ල හැටියට Taman හිටගත්තොත් ඉන්න පුළුවන්. හැබැයි මුළු ලෝකෙම ඇද වෙලා ඉඳිද්දී මේ මිනිස්සයා කලවල වෙනවා. ඒකෙන් එළියට එනකොට ගෑනු කෙනෙක් කතා කරගෙන ඔතනින් මිසින් යන්න කියලා. බලන්න අත දැම්මොත් ගෑණි හරහා අත දාන්න පුළුවන්. ඒ ගෑණි උපදෙස් දෙනවා. ඉතින් මේ හොල්මන් ලෝකයක්. පට් රට කාන්තාරික හදලා තියෙන මිනිස්සු රට රාජ්‍ය වලින් එනවා හොල්මන් වලට ඒ තරම් ආදායි මාත් ගියා සල්ලි දීලා මාත් බලාපොරොත්තු වෙන ඉස්සරහට යස්තිපාසේ ළමයින්ට පෙන්ලා දෙන්න උඹලා පේන දේ කොච්චර බොරුද ඉතින් හිතාගත්තත් උඹලා කරකවල පිස්සුනට වන්න පුළුවන්. මෙන්න මේ මම උඹලා පිස්සුනට වන්නේ කියලා කරලා පෙන්වන්න පුළුවන්. ඒකට කියනවා දෘෂ්ටි මායා කියලා. ඒතර පේනවා මේ ලෝකේ තියෙනවා තමයි අම්මා අප්පා ඉන්නවා තමයි. ඉව නිකන් දීසායන් චිත්‍රයක් වගේ වතුර පාරක් වැදුනොත් ඕකේ කට බඩ මොකොත් නැතුව නාරුවක් එනවා. අන්නේ විදියට නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වම හිත දියුණු කරලා ඒක ලක්ෂ කෝටි වාරයක් කරන්න කියනවා. ඇස් දෙක වහ ගන්නවා සියල්ලම නැති වෙනවා. සියල්ලම සංඥා බාටපත් වෙනවා නැත්නම් සංකල්ප බාටපත් වෙනවා හීන බාටපත් වෙනවා පිළිබිඹ බාටපත් වෙනවා හිතලුවක් බාටපත් වෙනවා. ඇස් දෙක ගන්නකොට ආයෙ තියෙනවා. ආයෙ නැහැ. ආයෙ තියෙනවා. ඔක කොච්චරක් භාවිතා කරන්න ඕනද කියලා කියනවනම් මේ දේවල් සියල්ලම මනසෙන් විසින් වමන ලද මනෝමය ධම්මපදේ පොත අරිනකොටම තියෙන ගාතාව. මනෝ පුබ්බංගමදම මනෝසිට මනෝමය. ඉතින් ඒක සාමාන්‍ය පිස්සු ලෝකයක් කියලා කියන්නේ. ලෝකේ මනෝමය වෙනකොට පිස්සු. එතකොට මේක තේරුම් ගත්ත එක්කනට තේරෙන්නේ නැහැ. බාහිරේ ඉන්න කට්ටියට පිස්සුද පිස්සු තියෙන්නේ මටද කියලා. ඒක සාධාරණයි. ඉතින් එතකොට මේ මිනිස්සයා භාවනා පන්තියක නෙවෙයි නම් මධ්‍යස්ථානක නෙවෙයි නම් පිස්සු හොඳ එක හැදෙනවා. පිස්සු ඇද්දලනවා මිනිස්සු. දානවා. ඒකයි කියන්නේ ඒක ඒක වෙලාවට සත්පුරුෂයන් ඇසුරු කරපන් ධර්මයේ ඇසුරු කරපන් භාවනා මධ්‍යස්ථානක හිටපන්. ඒතුන් උඹට තීරයෝක පිස්සුවක් නෙවෙයි මේ ලෝකෙට පිස්සු තියෙන්නේ. ඔබ මේ යහ දර්ශනෙට එනවයි කිය. ඉතින් ඒ විතකොට අර නේව සංඥා නා සංඥායතන ඉන්නකොට ඒ උත්තරමය තම රහත් වෙලා නැත්නම් අනාගාමි නම් එතන රහත් වෙලා පුරුදු කරලා තියෙනවා නම් එයාට ඒ කලින් පුරුදු කරපු තාලේ නිසා නිව මේ සංඥා වේදිත නිරෝධයට හිත ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ සංඥා වේදිත නිරෝධයට යන්නේ හිතලා නෙවෙයි කළ පුරුද්දටමයි. කරලා කරලා කරලා කරලා යා භාවනා කරලා තියෙනවා කොච්චරද කියනවනම් වරින් වර Tamanට මතකයි Taman දන්නේ නැතුව නොදන්න තැනකට ගිහිල්ලා තියෙන යමක් නැති තැනකට හැබැයි කලකොල නැහැ හිත. නිින්ද ගියාද කියලා බයකුත් නැහැ. කවුරුත් නැති උනායි කියලා පිරිත් නූල්කට ගහන්න හිතෙන්නෙත් නැහැ. අකරතැබ්බයක් කියලා හිතෙන්නෙත් නැහැ කියලා ගිහිල්ලා ගිහිල්ලා පුරුද්දක් වෙනවා. ආන්නේ පුරුද්ද අනුව එක පාරට හිත කියන්නේ සංස්කාරකින් තොරව මෙහෙවීමකින් තොරව අසංස්කාරිකවම ඒ කිසිත් නැත්තන්ට ඒකට යන්නේ ගමනේ ඒ විසාක උපාසක අහනවා ධම්මදින තෙරින්නාංශගෙන් ඒක අහම්බයක්මද නැත්නම් අහම්බයක් නෙවෙයි. ඒ කියන්නේ අහම්බයක් නෙවෙයිත් නෙවෙයි අහම්බෙකුත් නෙවෙයි. ඉස්සල්ලාම යාට තේරෙන පටන් ගන්නවා භාවනා එතෙන්ට යන්න ඉස්සල්ලා තමන්ගේ ඇතුළත දෙඩවිල්ල නතර වෙනවා. ඇතුළත කතාව නතර වෙනවා. එහෙනම් මෙනෙහි කිරීම නතර වෙනවා. ඉතින් ටික වේලාවක් ගියාට පස්සේ කය නොදැනියා. හැබැයි මම එතන ඉන්න මැරෙලා නැහැ ක්ලාන්ත වෙලා නැතිව දාන්නවා. ඉතින් එයා ඒකට හුරු කරලා හුරු කරලා හුරු කරලා අන්තිමට ඒක විඳින ඒක සංඥා කරන ඒ සංඥාව ඇතත් එකයි නැතත් එකයි කියලා ගිහිල්ලා අන්තිමට ඉස්ලාම් වචී සංඛාර නැතිලා ඒකට කාය සංඛාර නැතිලා ඒකට චිත්ත සංඛාර නැතිලා යනවා. නැතිලා ගියාට පස්සේ එයා දන්නවා දැන් මෙතන පැවැත්මක් තියෙනවා. හැබැයි ඒක තැනකට සීමා වෙලා නැහැ. කාලයකට සීමා වෙලා නැහැ. ඒ පැවැත්ම කාලය සහ දේශය කියන්නේ කඩාගෙන යනවා. ඉතින් ඒකෙදි විඳින්නෙක් නැහැ. සංඥා කරන කෙනෙක් නැහැ. මේක විග්‍රහ කරලා බලන කෙනෙක් නැහැ. විග්‍රහ කරන බලන කෙනෙක් ඉන්නවනම් යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා විග්‍රහ කිරීම නිසාම අර පිරිසුදු එක කෙලසෙනවා. අදියට ඇහැට කුණක් වැටෙනවා වගේ. ඉතින් කොච්චර කාලයක් ඇයිද කියලා අහනවා. හිතාගන්න ඉඩ අරිනවා. එතෙන්ද යනවා දන්නෙත් නැහැ. ඒත් අදිෂ්ඨානක නෙවෙයි යන්නේ. ඒ සත්‍ය සමාධිය තියෙනකන් එහි ඉන්නවා. ඊටසේ ආපහු ආවට පස්සේ තේනවා මම ඒ ඉන්න කාලය තුල මම හිතුවා මතක නැහැ. මෙනෙහි කිරුවා මතක නැහැ. ඒ වගේ කය මෙහෙමද තිබ්බේ නිදාගෙන තිබුණේ ඇවිදිමින්ද කියලාක මට මතක නැහැ. කාය සංස්කාර මතක නැහැ නැත්තම් කාය හිඳිලා ගිහිල්ලා ඊටසේ ඒක පිළිබඳ සංඥාවකුත් නැහැ. වේදනාවකුත් නැහැ. ඉතින් මෙවැනි තත්වයක් මේ ජීවත් වෙන මිනිස්සෙක් තුළ මේ ලෝකෙම තියෙන්න පුළුවන් කියලා කිසිම විද්‍යාවකට පෙන්වන්න බෑ. කිසිම ඉන්ද්‍රජාලයකට පෙන්වන්නත් බෑ. ඒ නිසා රහතන් වහන්සේලාට තියෙනවා නැත්නම් අනාගාමී උත්මේකට තියෙනවා ඒ වගේ අර සංඥා වේදිත දැන් කාය සංකාර වචී සංකාර කාය සංකාර විතරක් නෙවෙයි චිත්ත සංකාර පවා නැති වෙලා යන ඇබ්බැහියක් පුරුද්දක් චාරිත්‍රාක් හැදෙනවා උදාහරණයක් වශයෙන් කිව්වොත් කවුරු හරි හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන තැන බලන්න පුරුදු වෙනකොට පේනවා ඒ හුස්ම සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ සංඥා වේදනා නැත්තනට ගිහිල්ලා තමයි ඊගා හුස්ම පටන් ගන්න. නමුත් අපි ඒකට බයයි. අපි ඒකට ඔක්සිජන් දෙනවා, කෘත්‍රිම රසෝසනේ දෙන්න හදනවා කාටවත් බලන්න බෑ. ඒ නිසා ඒක පුරුදු කෙරුවත් නැතත් අපේ ළඟ තියෙන එකක්. හුස්මක් ගෙවිලා ඊගා හුස්ම එන්නේ ඉස්සරලා ඒ අතරමැද තියෙන කෑල්ලේ කොහොමද මේ මිනිය පවතින්නේ කියන එක කොහොමද මේ සංඥා වේදනා එහෙම නැත්නම් කාය සංඛාර මේ චිත්ත සංඛාර පවතින්නේ කියන එක තන්නේ කර හිතා ගන්න බැරි එකක්. මනසගේ අමනකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි අරකමයි මේ තියෙන්නේ කියලා හිතන්න. ඒකම පවතිවා කියලා තෘෂ්ණාවකොත් අවශ්‍යයි. පළවෙනි හුස්ම ගන්න එක නමයි දෙවෙනි එක නා කියලා හිතා ගන්න. ඉතින් හුස්ම හොඳට බලන් හිටියොත් බිම්බිම ඇකිලිමෙත් ඒක කරන්න පුළුවන්. වම දකුණ කියලා වෙනස් කරනවත් හිතන්න පුළුවන්. මම කියන වචනේ කරනකොට පළවෙනි මයන්න කියන එක නයි දෙවෙනි මයන්න කියන එක නයි එක නාමද දෙන්නද කියලා අපි මතවිමසමක් කෙරුවොත් හැම මමෙක්ම මේ ඔක්කොම දෙන්නම එකයි කියලා තමයි කියන්නේ. ඒ දෙක අතර මේ ඉස්සලම මම කියන මයන්නට කියන කරා තව චිත්තක්ෂණයකින් වයසට ගිහිල්ලා ඉනවා දෙවෙනි මයන්න කියනකොට කියන කාටවත් මතක් වෙන්නේ නැතේ ගණන් ගන්නෙත් නැහැ. නමුත් නිවන තියෙන්නේ අන්නේ ගණන් ගන්න නැත්නම්. ඒක නිසා කිසිවක් නැති කිසිවක් නැතිවට වැඩිය සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තන්ට හිත ගිහිල්ලා එයා අවදි වුණාට පස්සේ දැන් මේ පේන දේවල් વિશે ක්‍රියා කරන ආකාරය දෙවිදියකට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. එකක් තමයි ඔය පෙනුනට ඇස් නැති කෙනෙක් වගේ හැසිරියන් කියලා. චක්කු මාස යත අන්දෝ. ඔය පෙනුනට එකකින්වත් ගණන් ගන්න එපා, කිපෙන්නත් එපා, ආස කරන්නත් එපා. එහෙම නැත්නම් පිනිච්ච දේ පිනිච්ච පමණින් නැතර කරපයි ඊගාට ඇහෙන දෙයට ලෑස්තියක්. අර පිනිච්ච දේව අමාර කකා ඉන්න එපා. පෘතජ්ජනය කියලා කියන්නේ ඒ තමන්ට රුචි මනාප පෙනිච්ච දෙයක් ජීවිතේ පුරාවට මතක තියාගෙන පපුවේ වච්චයක් කොටා ගන්නවා පිටි රූපයක් ගහ ගන්නවා එහෙම නැත්නම් ඒක නැවත නැවත සිහිපත් වෙන්න සලකුණු තියාගෙන ඒකේ ඉන්නකොට අසු අසුචි ලැබපු ඌරෙකුට වගේ සැපක් දැනෙන. අර තමන් ආස කරන දේවල් වල ඉන්නකොට ඌර අසුචියේ ලගවකට සැපක් දැනෙනවා. නමුත් සිංහෙක් එහෙම අසුචියේ ලගලා ඉන්න ඌරකෙක් රණ්ඩු කරන්නවත් යන්නේ නැහැ. බයින්ද නෙවෙයි කැතින්ද. අසුචියෙන් ගොඩාව සිංහයා කියනවලු ඌරා කියනවලු සිංහයාට වරෙයකෝ පුළුවන් නම් මයිත් එක්ක ගහගන්න කියලා. සිංහයා කළ පැත්තකට යනවා. ඉතින් ඌරා කියනවලු ආ මං දැක්කනේ ඌ පරද්ද බැරි. ගහලා නෙවෙයි පෙරද්දුවේ කියලා. ඒ වගේ තමයි පෘථජ්ජනයාත් ඒ තමන් හදාගත්ත වසුරු හෙලාගත් එකේ ඇනිලා läගිලා ගත කරනකොට ඌට ඒකෙන් අයින් වුණාම කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ. එපා වෙනවා. හරි කම්මැලි. හරි නීරසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අගය කරන නිසා බෞද්ධයින්ට නෑ කියන්නත් බෑ බෑ කියන්නත් බෑ බැඳගත්ත බෙරේ කරගෙන යනවා. ඒකෙන් ඒගොල්ලෝ ඒ කැල අයින් කළ ඉතුරු ටිකේ ලස්සන බුද්ධ ආගමක් හදාගෙන ඉන්නවා. ඒ නිසාට පොඩි කාටේ අම්ල දාත්තලාගේ සාරි කලිසම් ඇඳගෙන සපත්තු දාන පොඩි සෙල්ලම් කේවල් හදන්නේ ළමයි. අන්නේ මේකට තමයි උද්ධාගම කියන්නේ. අරක කැලි ටික අරගෙන සෙල්ලම් ඉතින් අම්ලා තාත්තලාත් කැමති. මොකද උන් කරබන ඉන්නවනේ ඔය සෙල්ලම් ගෙට ගිහිල්ලා. නැත්තම් ඇඟේ එල්ලෙනවනේ. ඒ නිසා උන් ටික ඇඳුම් ජරා කෙරුවත් කමන්නේ. උන් අලකොල ටිකක් හොයන සෙල්ලම් කරන්න ඉඩරලා තියෙනවා. ඉතින් බුද්ධ ආගම ඒක සීරියස් කරලා ඒක පෙන්නලා ඉතින් කට්ටිය ඒකේ නලවලා තියාගෙන ඉන්නවා. හැබැයි ඔය ගැඹුරකට යන්න හදනකොට කියනවා ඌව දැම්ම කරන්න හදිස් වෙන්න එපා. මෛත්‍රී බුදුහාමර එනකම් පොඩ්ඩක් හිටපන්. නැද වයස මැදිනේ අවුරුදු 60ක්වත් වෙනකම් හිටපන්. ওই කාලේ ඌව උළුවේ දාගන්න එපයි කියලා ඒවත් දෙන්න යන්නෙත් නැහැ. නමුත් පසුගිය අවුරුදු 40 50 මේ බුද්ධාගම් පොත කියවපු සුද්දා ඌට පේන්න පටන් ගත්ත මේ විද්‍යාවෙන් ගිහිල්ලා අණු අංශු පරමාණු වලට බෙදලා මේ සියල්ලම ශක්ති බව විද්‍යාගාරේ හොයාගත්තට පස්සේ මේක සරුවචනසේ කලින්ම කියලා තියෙනවා මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වවන්න පුළුවන් ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වවන්න පුළුවන් කියලා. කොහෙන්ද මේ සරුවචනසේ මේ ප්‍රකාශ කරේ? මොන විද්‍යාගාරයට ගිහිල්ලාද? මොන දුරේක්ෂයෙන් බල්ලාද? මොන අන්වීක්ෂයෙන් බල්ලාද? හිත දියුණු කරලා. ඉතින් විද්‍යාව දැන් බලනවා මේ අපි විශාල විද්‍යාගාර හදාගෙන විද්‍යාඥයෝ දාගෙන PhD දෙක තුනක් දීගෙන හොයන දේ මේ ඉන්දියාවේ ඉරලා ලංකාවේ පොතක් පෙළනකොට තියෙනවා. ඉතින් මේක හොයලා හොයලා බලනවා. දැන් අපේ කට්ටිය ඒ පොත් ඔක්කොම අල්මාරියකට දාලා වැඳ වැඳ ඉන්නවා හඳු කුරප්පත්තු කරලා ධර්ම රත්නේ කියලා. කවදාවත් පොත දිගහැරලා කියවන්නේ කියවන්නේ බඩ කටබඩ හම්බ කරගන්න පුළුවන් දේ අපතක් තියෙනවනම් ඔන්න රෑදවල් නැතුව කෙලින් කටින් ඉඳගෙන ඔළුවට බිදුරු කට්ටයක් තියාන පොත කියවනවා. ඒ මොකද අර ලාභ සත්කාරයට. මේ පොත් කියවෙන්නේ නැහැ. මෙන්න මේ වෙනස ඇති වුණා ඔය පහුගිය 30 40 අතර අවුරුදු සෑහෙන පිරිසක් මේක හොයලා තේරෙන පටන් ගත්තා අර විද්‍යාවෙන් ගිහිල්ලා බාහිර ලෝකේ චීන කන්නාඩි දාලත් මේකම කියන්න පුළුවන් සෑහෙන දුරට. නමුත් ਸਰවඥාන්සේ බාහිරට නෙවෙයි මේක ගත්තේ ඇතුළත දාලා අනුන්ට කියලා දෙන්නේ නෙවෙයි උඹ තේරුම් ගනින් කියලා. ඒ නිසා අද සාමාන්‍ය කියවන්න පුළුවන් කෙනෙකුට බලන්න පුළුවන් කෙනෙකුට ත්‍රිපිටකයේ බලලත් මේක බලන්න පුළුවන්. ගැඹුරුම විද්‍යාඥයා ලියලා තියෙන දේ බැලුවත් පේන්න තියෙනවා. එනිසා ඔයගේ දෙකකින් එකකින් අපේ දරුව දැනුවත් කරන්න ඕනේ මේ මේක මේ හඳුන් කూరు පත්තු කරලා පුස්කොළ පොතක තියලා කබඩ් එකක තියලා වැඳ වැඳ ඉන්න එකක් නෙවෙයි මේක කියවලා වැඩ ගන්න තියෙන එකක් වැඩ ගන්නවා විතරක් නෙවෙයි ඒකේ වැඩ ප්‍රයෝජන මේ ජීවිතේම අත්දකින්න පුළුවන් ඉතින් මේක කොච්චර මේක කොච්චර හරස් වෙලා තියෙනවද කියනවනම් එහෙ නැත්නම් මේ දෙකම හදාරන්න යන මනුස්සයාට සිද්ධ වෙන විපල්ලාශය මොකද්ද කියලා කියනවනම් අපිට අර බැංකුවක් එක්ක වැඩ කරනකොට ඒ බැංකුවෙන් අපි කවදාකවත් නැතු අපේ නැහැදිච්ච කමට මේ පල්ලෙයා ගොඩනගිල්ල හදන්න ආධාර ඉල්ලුවා. අපි සාමාන්‍ය ඉල්ලන්නේ නැහැ කායිමත් ඉල්ලන්නේ නැහැ. ඊළඟට ඒ බැංකුවෙන් දුන්නේ නැහැ. ඉතින් ඒ මැදිහත් වෙච්ච එකනා කව අනිවාර්යයෙන්ම අපේ බැංකුව කොහොමට හරි කීයක් හරි දෙනවා. මහා බාර කාර්තන්ට ලිව්වත් කොහොම හරි කීයක් හරි දෙනවා. ඇත්තට මේක අපිට මදි. ඔය වගේ පොඩි ගාණක් කරන අපේ වැඩේ කරන්න බෑ. නමුත් ලිව්වා දුන්නේ නැහැ. ඊට කතාත්මක කර හිටියට පස්සේ ඒ අධ්‍යක්ෂක ආපෙලාදී මගේ තියෙන ඇදිච්ච ගොන්න මං කිව්වා මහත්තයා ලියුම නම් දැම්ම මහත්තයා කියපු නිසා උත්තර නැහැ කියලා ඉතින් මම යන්නම් ස්වාමීන් වහන්සේ කියලා ගියා. එයා අඳුල්ලා දීපු එක්කන කතා කළේ ඔබ හන්සේ ඇව්වේ නැද්ද ලියුම ලියුව මම ලියුමත් ලිව්වා මිනිස්සුත් ආවා ඇව්වට පස්සේ ගියා මොකුත් කිව්වේ නැහැ කියලා. ඊපස්සේ තුන්දෙනා මේක තුනාට පස්සේ කියනවා අපේ බෞද්ධ සංගමය මේ ওই ජාතික හෙළවුරුමේ අරගේ බොහොම සිංහල බුද්ධහම බෞද්ධ සංගමයක් තමයි අපේ තියෙන්නේ. ඒගොල්ලෝ භාවනා මධ්‍යස්ථානට ප්‍රතිපත්තියක් වශයෙන් උදව් කරන්නේ නැතිලු සාසනයට කිසි වැඩක් නැති තැනක් කියලා. අපි කවදාකවත් ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථානට ආධාර අපි ඔය කොඩි පූජාවක් තියෙනවනේ. අඳුම්ම අඳුම් කිරිපැන්නාවන එකක් තියෙනවනේ. දිනුමුසු කිරිබත් පුදනන ඕන තරමක් දෙනවා. මේ වගේ තැන් වලින් සාසන කිසිම වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි මෙතනilla පැයක් ඉඳගෙන ඉන්නවා. මිනිස්සු දැක්කනම් බයිනවනේ. තනකොළ ටිකක් ගලපුවා ගිහිල්ලා තනකොළ පාරේ තියෙන මෙතනilla ඉඳගෙන කටායාගෙන බලන් ඉන්නවා. මොකද්ද මේක ඇති වැඩේ කියලා. ඉතින් බැංකුව මං කිව්ව සල්ලි නොදුන්නට කතාවට කටේ අත දාන්න වටිනවා. මම හැමදාම බනට කියනවා. ඒ තරමටම මේ භාවනා මධ්‍යස්ථාන වගේ එකකින් කවදාකවත් බුද්ධ ආගමට සේවයක් වෙන්නේ නැහැ. මොකද බුද්ධ ආගමේ කියන විදිහට බෙර ගහන්නේ නැහැ. අලියන්තුරේ හැන්දෑදුරේ නැහැ. හඩු ගඳ නැහැ. පහන් නැහැ. මල් පූජාවල් නැහැ. අනුගුරු පත්තු කිරිලක් නැහැ. ගෝසාව නැහැනේ. ඉතින් ඒ නිසා මේ විපරිණාමය Taman තුල සිද්ධ වෙන්න eBay. අපි ඉපදුනේ එවැනි දෙමව්පියන ජාතක වෙලානේ. ඒක තමයි බුද්ධ ආගම හරහානේ අපි මෙතෙන්ට ආවේ. ඇවිල්ලා මේක සංඥාවක් විතරයි කියලා තේරුම් ගන්න. මේ කරන ඔක්කොම සෙල්ලම් ටික සංඥාවක් විතරයි. මේ සංඥාව කරන ලෝකේ නිග්‍රහ කරන්න එපා. විරුද්ධ වෙන්න එපා. හැබැයි ඒගොල්ල වෙනුවෙන් අනවශ්‍ය කාලේ නාස්ති කරන්නත් එපා. උඹ උඹේ ගැලවුම හොයාගනින්. මේ නේව සංඥා නා සංඥායතෙන් නැගිටලා මේ දකින දේවල් දැකීමෙන් නතර කරපන්. ඔබ බුදුහාමුදුර දැක්කත් දේවදත්ත දැක්කත් එකයි. ඔබ අසුචි දැක්කත් රත්තරන් දැක්කත් එකයි. මේ අසුචි දැක්ක මංගලයි රත්තරන් දැක්ක ආමංගලයි ඌව කියන්න ගත්තොත් අර දැකපු දේ ඔළුවේ තියාගෙන ඔබ කාලේ නාස්තිකන ඊගා චිත්තක්ෂණය වල ඇසි නැහැ. ආහන් ওই ටික කියන්නේ යන්න බුදුරජාන් වහන්සේට මේ ශබ්දම මූලපරයය සූත්‍රයක කොච්චර දුර එන ගහන යන්න ඕනද යෝගාචරය භාවනා කරමින් ගෙනියලා මේ තියෙන දේවල් වල ගෙවියයි ගෙවියම ක්ෂය වීම වැය වීම දැකලා මේ ඔක්කොම තියෙනවා කියලා කියන්නේ සංඥාවක් වැය වෙන්නේ සංඥාවක් තිබ්බහම්මකෝ ගිහම්මකෝ ජලකඩක ඡායාවක් වැටලා තියෙනවා නම් ඒ ඡායාව මොකා වුණත් ඒක ඡායාවක් ඉතින් ග්‍රීක තරුණයෙක් ඒක දිහා බලලා කවදාවත් දැකලා තිබෙන්නේ නැහැ කණ්ණාඩියක් නිස්සතල වතුරට ගිහිල්ලා ඉඳ හිටගෙන ඉනකොට වතුර ටික බොන්න එබෙනකොට දැක්කලු සුරංගනාවියක් ඇතුලේ ඉනවා. ඉතින් යා ඒක බදාගන්න උත්සාහ කළා. එතකොටම සුරංගනාවේ නැති වෙනවා. ආයසරය බලාන ඉනකොට සුරංගනාවේ පේනවලු. මේ තමන්ගේම රූපේ පේන්නේ ඒ පුරුෂයෙක් තරුණෙක් දකින්නේ යාට පේන්නේ ස්ත්‍රියාවක් ඉන්නා වගේ යට. ඉතින් ඒක ආදරෙන් බදාගන්න හදනවා. අත දානකොටම ආයේ අරක කැළඹෙනවා. මනුස්සයා ඊට මැරලා ගිහිල්ලා තියෙනවා. ඒකම උත්සාහ කරලා. දැන් වාහන නැත කරපුවම පල්ලෙහා රිලව් ගිහිල්ලා සයිඩ් කණ්ණාඩියෙන් බලනවා. බලලා විරිත් වෙනවා, කොනිත් වෙනවා, අර කණ්ණාඩියත් එක්ක හප්පනවා, ගහනවා, හින රණ්ඩු. මොකද ඇතුලේ ඉන්න එක මට වැඩිය දරුණු එකෙක්. උන් මට විනිත්තනවා. එහෙම කොහොමද මේ අපේ ගමට ඇවිල්ලා අපිට සෙල්ලම් දාන්න දන්න කියලා මන අයිතිකාරය එනකොට සයිට් කන්නටි අරගෙන නගින්නේ ගහට. ගහුරට ගිහිල්ලත් ඒකත් එක්ක රණ්ඩු. හැම මිනිස්සෙක්ම ඔච්චරනේ. හැම මිනිස්සෙක්ම රණ්ඩු කරන්නේ Tamanගෙම සංඥාවත් එක්ක. Tamanගෙම විඳීමත් එක්ක. ඒක මේ මවාගත් එකක් කියලා කවුරුවත් කියන්නේ නෑ. මේක ਸਰබලධාරි දෙවියන් ආශ්‍රය මවලා තියෙන්නේ. ඒක බ්‍රහ්ම පදාර්ථ විසින් මවලා තියෙන්නේ. ඒක අපේ අම්මා මට දීපු එකක් කියලා අපි එක එකනට ආත්ම වාසයෙන් හේතු කරාට මේක මේ මැවීමක් බව, සංඥාවක් බව, එහෙම නැත්නම් වින්දනයක් බව, ඉතින් හදාගත්ත වින්දනයක් බව තේරුම් ගන්න කොච්චර අමාරුද කාය ආසාව තියෙන මනුස්සයාට. ජීවිත ආසාව තියෙන මනුස්සයාට. ඉතින් මෙතෙන්ට යනකොට කය කියන්නේ ජීවිතය කියන්නේ සංඥාවක් විතරයි. ඉතින් එතකොට ඒකේනා ඒ කය ජීවිත අපේක්ෂාව නැතුව දුතු දේ දුටුමතින් බලන්න යන මනුස්සයාට ඔය හුඟ දෙනෙක් කල්පනා කරන මරණ බය එච්චරම ලොකු දෙයක් නෙවෙයි. එහෙනම් සක්විති රජ ලකුණ ලැබුණයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒක නිකන් කට්ටියක් එකතු වෙලා ඌ සක්විති කරනවා. අර හිටපු ජෝම්ම තමයි. කාඩ්බෝඩ් උටුනක් පළඳලා කොරට gaduwak අතර දීලා වේදිකාවට නංගලා ඒක රජ කරනවා. ඒක ගෙදර ගියාට පස්සේ ගෑනට රජකම් කරන්න ගියාම ගෑණි මුට්ටි ඔළුවේ නමනවා තෝ නාඩගමේ නැටුවට මට එන්න එපා ඔය සෙල්ලම් වලට. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ මිනිස්සේ නෙමේ අන්දලා අපිට අන්දලා අපි නටවලා අපි නැටවිල හැමතැනම දාන්න ගියාට ඔය ලබ්බට තිබ්බාත පූලට තියන්න එපයි කියලා කතාවක් තියෙනවා. ඔබ දැනගන්න ඕනේ ලබ්බට තියෙන අත එකයි පූලට තියෙන අත එකයි. නිසා දැකීම දැකීම පරිදි නැතර කරනවා. කවදාවත් බෑනේ. කවදාවත් බෑ අපි ඒක අල්ලගෙන මා දුටු දේ කියලා පේටන්ට් රෙකෝඩ් කරනවා. ඉතින් මේ ළඟදී ඔය සිංහරාජාරි වෙන ගෙම්බෙක් පත්‍රයට ආටිකල් එකක් ලියලා තිබුණා. ඔයගොල්ලන්ට ඊට පස්සේ මගේ අයිතිය කරන්න බෑ සුද්දෙක් මාව ඉස්සලාම දැක ඌ පේටන්ට් රෙකෝඩ් කරලා තියෙන නිසා මම දැන් ඊට පස්සේ අයිති සුද්දට හැදුනේ ලංකාවේ තමයි ඉන්නේ මේ සිංහරාජාවේ තමයි මංගඩ පරිශනාවක් කරන්න දෙන්න එපා. මම විශේෂ ගෙම්බෙක් ඉස්ලාම දැක්කේ සුද්දෙක් සුද්දා මාව රෙකෝඩ් කරලා ඉන්නවා පේටන්ට් වලට ඇමරිකාවේ මේ මයිත් එක සෙල්ලම් කරන්න එන්න එපා. ඔන්න අපේ ගෙම්බණ්ඩ වෙනදී. ඒ සෙල්ලම තමයි අපිටත් වෙලා තියෙන්නේ මේ අධ්‍යාපනය හරහා අපිට ඔළුවට තොප්පියක් දානවා. කළු කෝට්ටයක් අඳුවාට පස්සේ මියාකට අං එනවා. මෙහෙට gedara dora මතක නැහැ. වන ඖෂධ දන්නේ නැහැ. ප්‍රත්‍ය අප්‍රත්‍ය දන්නේ නැහැ. ඒකට හුස්ම ගන්නද කියලා අහන්නත් දොස්තර ඉන්න ඕන. කඩේ ගිහලා පාන් රත්තලා ගන්නත් බැංකු මැනේජර්ගෙන් උපදෙස් ගන්න ඕන. මොනම දෙයක් කරන්න බෑ. ඉතින් බුදු දහමට උට ආපහු කතා කරලා කියන යකෝ උඹ මිනිස්සෙක් ඔය ඔය ඔටුනු බැලන්දේ නැතුවට උඹට මිනිස්සෙක් වෙන්න පුළ ඔක්කොම මේ මිනිසු කට්ටියක් එකසුලා උඹට දාන උර චක්‍ර මාලාවක්. අඳින්න එපා. කන්න එපා. ඔය මොනකෙකවත් ඇඳන්නේ අඳින්න ගියොත් මරණයේදී විශාල පටලවිලක පටලවෙනවා. ඒක ඔතන ඔතනම නතර කරපන්. දිත්තේ දිට්ට මත්තම් භවිෂති. ඉතින් ඒක හුඟව දෙනෙක් අහලා තියෙනවා. අද භාවනා ලෝකේ ඉන්න හුඟව දෙනෙක් අහලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉඳගෙන දිත්තේ දිට්ට මත්තම් භවිෂති, දිත්තේ දිට්ට මත්තම් භවිෂති, දිත්තේ දිට්ට මත්තම් භවිෂති, දිත්තේ දිට්ට මත්තම් භවිෂති. දැන් හරි මම රාත් වෙලා ඉන්නේ කියලා කියනවා. ප්‍රශ්නයක් නෑ අප්පා ඒ වෙලාවේ හරි කරන පව් කරනකොට ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් එතෙන්ට එන පාර මේකෙ පෙන්නනවා 18ක් භාවනා අවස්ථා පහු කරලා තමයි 19 වෙනි අවස්ථාවට තමයි බුදුදහමසේ සඳහන් කරලා තියෙන්නේ ඒ ඔක්කොම දැනුමෙන් ඒ ඔක්කොම අත්දැකීමෙන් දුටු දේ දුටු මතින් නතර කරන්න. ඕක පිළිබඳ කයිවාරු කතන්දර යෑම තමයි සම්පප්පලාප කියන්නේ. හිස් වචන කියන්නේ. උඹ ඒත් කියන්නේ ඊගා චිත්තක්ෂණයට ලෑසි නැහැ. වර දැකපු දේ වමාරා කරන මීහරකෙක් වෙනවා. ඒක තමයි වෙන්නේ බව දැනගනි. දැනගෙන ඊගාමේ සුඳුරු චිත්තක්ෂණයට නවමු චිත්තක්ෂණයට පිවිතුරු චිත්තක්ෂණයට අවදි වියන් ඒකට කියනවා තිරියන් වෙනවායි කියන ඕනම කෙනෙකුට තිරියන් වෙන්න පුළුවන් අර පරණ පුරාණේ වළඳනවා කියලා මේකට කියන්නේ පුරාණේ වළඳනවා කියන්නේ අසුචි කනවයි කියන එකයි අපි ඉන්නේ පුරාණේ වයසට යන්න යන්න ගන්න දෙයක් නැහැ නාකි නාකිච්චන්ට වෙලා තියෙන්නේ ච හරිම සෞත්තුයි කියලා නිකටල්ලි තියාන ඉතින් හරියට දුක් වෙනවා. <laughs> හරි ෂවුතුයි. අර කරපුවා සේරම මතක් වෙනවා. මේ ඊගාට හුස්ම එන එකවත් බලන්න වෙලාවක් නැහැ. මොකද අර කරපු පුරාණේ කකා ඉන්නවා. ওই සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු ගෑනු හත් දෙනෙක් ගන්නවනේ. ඉතින් අන්තිමට හරි ෂවුතුයි කියනවා. <laughs> හරිම ෂවුතුයි. පුළුවන් කාලේ ඔක්කොඩම ඉස්සරහින් ගිහිල්ලා තියාගෙන ඉන්නවා. ඉතින් අන්තිම වෙනකොට ෂවුතුයි. එතකොට එනවා භාවනා මධ්‍යස්ථාන වලට බැරිද මේ හදිසි ක්‍රමයක් නැද්ද මේක පටස් ගාලා දිත්තේ දිත්ත මත්තන් කරන් දෙන්න. සුතේ සුත මත්තන් කරලා දෙන්න. ඉතින් කන රත් වෙන්න දෙයක් ගහන්න ඕනේ. ආපහුමට සීයලව ගන්න. ඒකල කියන්න ඕනේ කොච්චර පව කරුවා ප්‍රශ්නයක් නැහැ. දැන් උනත් යන්න පුළුවන්. හැබැයි එක රැයින් එක බණකින් බෑ මේකේ ප්‍රතිපදාවක් තියෙන. හැබැයි සමහරු ඉන්න ඉඩ තියෙනවා. ඒ ඔක්කොම මේ මට්ටම් ගෙවපු කෙනෙකුට මේක ඇහෙනකොටම ලොකු වෙනසක් වෙනවා. ඒක අපි ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද අපි දන්නේ නැහැනේ කවුරු කොතනද ඉන්නේ කියලා. ඒ කෙනාට උනත් පොතේ ලියලා තියෙනවා ඔබ ආයෙසරයක් අයන්නෙන් පටන් අරගනින් දිගට කරන බලයන් කවදාකවත් ඒ දේ නැවත කෙරුවා කියලා වැඩිවීමක් වෙන්නේ මොකද මේ සංඥා වේදිත නිරෝධය පුරුද්දට ඇබ්බැහියට යන එක. කවදාකවත් මම දැන් යන්නේ සංඥා වේදිත නිරෝධයට මම දැන් එන්නේ සංඥා වේදිත නිරෝධයෙන් කියලා සංඥාවක්වත් තියෙනවනම් ඒක නියම සංඥා වේදිත නිරෝධය නෙවෙයි. ඒකේ තරම්ම ඇබ්බැහියට කෙරෙන්න ඕනේ. ඒ තරම්ම භාවිත වෙලා තියෙනවා. ඉතින් ඒ භාවිත කරන්නේ කොහොමද මේ ලෝකේ රූප බලන සද්ද අහන්නත් වෙලාමදිව ගත කරන කෙනාට ඒ රූප ගෙවම් කරලා සද්ද ගෙවම් කරලා අරූපේ ගෙවම් කරලා මේ යන තැනට ගියාට පස්සේ මේ මනසට අඩු ගානේ මට දැන් පිස්සු නෑ කියලා වටහලා දෙන්න හරි මේ භාවනා මානසිකාරයක තියෙන කියලා වටහලා දෙන්න හරි පුංචි බණකින් කරන්න බෑ දුර ගමනක් යන්න ඕන ඒ නිසා අපි ඒ එවැනි ප්‍රතිපදාවක සත්පුරුෂයන් මැද ගත කරනකොට අපි දන්නේ නැතුව අපේ තුල මේ මේ කියාගන්න බැරි දෙයට හුරුවක් ඇති වෙනවා. ඒක අපි කරන්නේ සද්ධාවේ. බුද්ධ ආදී උත්තරමනසල මේක අත්දැකලා තමයි කියන්නේ කියලා නමුත් පහුවෙනකොට තේරෙනවා මේක ශ්‍රද්ධාව විතර නෙවෙයි වරින් වර මටත් සිද්ධ වෙනවා ඒක පාරට මොනවාක්වත් නොදෙන්න තැනට ගිහිල්ලා ආපහු එනවා ඒ එන දෙයට කලබල වෙන්නේ නැතුව හැරිලා බැලුවොත් ඊට ඉස්සෙල්ලා මං ඉඳලා තියෙන්නේ මොනක්වත් නැති තැනක කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා කියනවා මේ මේ මෙක්සිකෝයේ මේ මායා සංස්කෘතියේ පරණ ආදිවාත්‍රික වාසී ගෝත්‍රිකයන් ජීවත් වෙනවලු. ඒ ගෝත්‍රිකයන් අතර නායකත්වයේ දෙන්නේ පරීක්ෂා කරලා බලලා නින්දෙට අවදි වෙන්න පුළුවන් මනුස්සයෙක් විතරලු. මම දැන් නිින්දේ ඉන්නකොට මම දැන් නිින්දේ ඉන්නවා කියලා දන්න කෙනෙකුට විතරලු නායකත්වය දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ පෙන්නනවා කොහොමද නිින්දේ ඉන්නකොට නිින්දේ ඉන්නවා කියලා දැනගන්න මොකද්ද පරිේශණය කොහොමද කරන්නේ කියලා දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒක භෞතික විද්‍යාවෙත් නැහැ, රසායන විද්‍යාවෙත් නැහැ, ජීව විද්‍යාවෙත් නැහැ, මොන විද්‍යාවෙවත් නැහැ. මම අන්දමන්ද වෙලා ඉනකොට අන්දමන්ද වෙලා ඉන්න බව දන්නවලු. අපි අන්දමන්ද වෙලා ඉනකොට අපි පිරිත් නූල් ගැට ගන්න දුවන්නේ. එහෙම නැත්නම් සාන්ති කර්ම කරන්න යන්නේ. නෑ අන්දමන්ද වෙලාවට අන්දමන්ද වෙලාව දානවා. අන්දමන්ද ඌයේ මසිතා තව දෙන්ට සිත කියලා පරණ සින්දුවක් තියෙනවා. මගේ හිත අන්දමන්ද මන් දන්නවා. ඒක නිවනට ඉසාම ආසන්න කාරණාවක්. මගේ හිත අන්දමන්දයි කියලා අන්දමන්දයි වෙලාවේ දන්නවනම් ඒක හරියට ආකින්චඤ්ඤායතන ඉඳන්දී ආකින්චඤ්ඤායතන ඉන්නව දන්නවා වගේ එකක්. ඉතින් අපි ආකින්චඤ්ඤායතන ගොක් හොඳ එකක් විදිහට අන්දවන්ද භාවයේ හුඟක් නරකයක් විතරයි කියන්නේ භාවනා නොකරපු පිස්සන්ගේ ප්‍රලාප නිසා. භාවනා කරන එකට විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තං චපජානාති සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තං චපජානාති මගේ හිත වික්ෂිප්තයි මම වික්ෂිප්තව දන්නවා මගේ හිත සංක්ෂිප්තයි සංක්ෂිප්ත බව දන්නවා අන්න ඔය දෙකටම සමහිත පවත්තන එකට විතරක් දැකපු දේ දැකපමණින් අත කරන්න පුළුවන් අපි ඉස්සරහට මේ අහපු දේ අහපු විදියට නතර කරන්න හැටි ගන්ධ රස පහස ගන්ධ රස පහස විදියට නතර කරන්න හැටි හිතට මොන විකාරාවත් ඒක සමාදම් වෙන්න එපා අයින් කරන්න හදන්න එපා ඊගාව චිත්තක්ෂණයට දාන්න ඒක නා ඉවරයි ඉතින් ඒක ඔය විශේෂ කුටි සංසද්දික ඥානන් සංස කියලා ඉන්නකොට සමාජලට එනවල පිස්සුම අදහසක් භාවනාතිය මොකක්වත්ම ඔළුව ඔල්මොරොන්දන් වෙන මේ සක්මන් කරනවලු ඇසේ රූප නොරැඳේ කනේ ශබ්ද නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ දැනීමේ දැනීම නොරැඳේ කියලා සක්මන් කරනකොට ටිකක් ෂේප් න්‍යායයට දාන්න පුළුවන් කියනවා. ටිකක් වෙලා ෂේප් කරන්න පුළුවන්. ඒකෝර දන්නවා මේ ඇහි කවදාක රූප රැඳෙන්නේ මේ මනස තමයි අර කුණු හරප ටික අල්ලලා තියාන්නේ. කනේ ශබ්ද රැඳෙන්නේ නැහැ. එහෙනම් ඊගාව ශබ්ද අහන්න බෑනේ. මේ ඔක්කොම හිතේ තියානිනවා. අපි වගේ බඳ ටිකක් ඉස්සරහට විස්තර කරන්න යනවා. අද අපි බැලුවේ මේ පාදම සකස් කරගන්න. ඒ නිසා දැනට මේ වගේ අවස්ථාවල් ලැබලා තියෙනවනේ. ඒක සද්ධාවෙන්, ඒක සතියෙන්, ඒක සීලයෙන් අර නොදන්නා ශේෂ්ත්‍රේ පොඩ්ඩක් යන්න තිසරණේ සරණේ. එතකොට දන්න ශේෂ්ත්‍රය අමතක වෙනවා නම් වැඩේ හරි. එමෙතු මේ තාම දන්න ශේෂ්ත්‍රයට ආශාවක් සහ නොදන්න ශේෂ්ත්‍ර බයක් තියෙනවනේ. අන්න ඒකට තමයි කෙලස් කියන්නේ කියලා හිතාගන්න. දන්න ශේෂ්ත්‍රයේ තියෙන ආශාව සහ නොදන්න ශේෂ්ත්‍රයේ තියෙන බය. ඒකට බය කියලා තනි වචනයක් කියනවා. බය කියන්නේ කෙලෙස්. යෝගාවචරයා මේ මොනම දෙයකටවත් දන්න ශේෂ්ත්‍රීට නොදන්න ශේෂ්ත්‍රීට ලොකු වෙනසක් නැහැ. ඒකට ලෑස්ති වෙනකොට අලුතෙන් ඉපදිච්ච බබෙක් වගේ නවක මනසක් ආධිකම්මික මනසක් ඇති වෙනවා. ඒ සඳහා ඒ අලුත් වීම සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා ශිල් දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදාපි පැය තයිට ආසන්න කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඒකේ තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ නිමාවපත් කරන්න ඉස්සෙල්ලා කාට හරි කියන්න කරන්න දෙයක් විවේචනයක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ණාවෙන් ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේට දවසක් මම හන්දෑවේ ඉන්දන් වන්දනා කරේ වතාවක් කරලා භාවනා කරලා නින්දට ගියා 10ට විතර 10ට විතර නින්දට ගිහිල්ලා සිහිය පිහිටවගෙන තමයි හැම දවසම මේ පොතක් වශයෙන් නිදා ගන්න මම දැන් නිදා ගන්නවා කියන හිතෙවිල්ල ඇති කරගෙන එහෙම ඉන්නකොට දවසක් නිකන් මනස්කල්පිත රූපයක් ඉදිරියේ පෙනෙනවා ඒ ඉදිරියේ පෙනෙනකොට නිකන් අර තිබ්බේ හිත එකනින් ගැලවෙලා නිකන් බය හිතකටපත් වුණා බයකටපත් වුණකොට මම හිතනවා මේක මේ නිකන් මනසේ ඇති වෙන රූපයක් තමයි පෙනෙන්නේ කියනකොට ආයෙත් හිතා තිබ්බ තැනතාව එහෙම පෙනෙන්න ඇත්තටම නොපෙනෙන්න හේතුවක් නැහැ මොකද පාරම්පරික කරපු විශාල සංඥාතෝගයක් තමයි මිනිස්සයි කියලා කියන්නේ. ඉතින් ඇතුලෙන් පිටින් ඇතුලට එන තාක්කල් ඉව එළියට එන්නේ පිටින් එන එක නතර වෙච්ච ගමන් ඇතුලෙන් එනවා එළියට ගන්න. ඉතින් විවේක වෙනකොට විස්්‍රාම වෙනකොට නිදාගත්තකොට පිටින් එනේව නතර වෙන ඇහෙන් රූපේ ඉන්නේ නැහැ කනෙන් ශබ්ද ඉන්නේ නැහැ විවේක තැන්නට යනවා. ගඳ රස පහස විඳින. ඒකට බැංකු වහන දවස් දෙකක් තියෙනවනේ. පිටින් ගණතුණු කාර්යය නැතුව වහන දවස් දෙක එදාට ඇතුලේ නිෂ්කාශන යනවනේ. වංක වැඩ හෝ ගන්න. එතකොට මේ පිටින් ඇතුළට එන්නේ නැහැ. ඇතුළේ ඒක වැඩ. එතන ඒක අපි විවේකයට බය. විවේක වෙච්ච ගමන් අපේ ඇතුළේ තියෙන ගොජේ අපේ තියෙන තුප්පහිම ටික. ආටි ආසුචි වල අරුදු හතක් විතර පරිණිච්ච ආසුචි වල උඩට ගහන්න ගන්න. අපි ඒ වෙනකොට ගන්න පිටින් දම දමා ඉන්නවා. රූප බලමින් ඉන්නවා, ශබ්ද අහමින් ඉන්නවා. අනේ දරුවන්වත් දැකපු නැති රූප જાති පෙන්වනවා. වාහිනී රූප වාහිනී, ශබ්ද වාහිනී කියන අරක වහ වාහිනී. නමුත් කොයි වෙලාවකදී පිටින් දාන එක නතර වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නිින්ද. දෙක තමයි භාවනාවේදී ඇස් දෙක වහන, කන් දෙක වහගෙන පිටින් එන ඒක සංඥා නතර කරනවා. එතකොට අවදි වෙන්න ලේසි. නිින්දදී වෙන එකේදී හීන පේනවා කියන්නේ හරි යට තියෙන කුණු හරප පේන එක තමයි. ඉතින් අපිට ඒක අපි කවදාවත් දැකපු නැති අඳුරන්නේ නැතිව පේනවා කියන්නේ. ඒ කියන්නේ අපි කල්ප කෝටි ගානක ඉස්සර තියෙන මෝහපටද එළියට එන්න යනවා. තුවාලේ පැහැවලා සැරව එළියට එනවා. ඉතින් අපි අහනවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට අදාළ කර්ම රැස් කරන දවසේ උංගෝ කිස්සර වෙලා තියෙන දැන් ඒකේ ඵලයයි එළියට එන විපාකයයි. ඒකට මේ දෙක අතර ගැටලන්න බෑ උබ්බේ නිවාසාන සුත්‍ර ඥානෙ නැති කෙනාට. නැත්නම් මේ සංස්කාරවල ගොජේ දැක්ක නැති කෙනාට සන්තතිය දැකම නැති කෙනාට දෙනවා. ඒ සිද්ධිය මේකේ සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් යා පේන බලන්න යනවා. නැගත් අහන්න යනවා. කේන්දරේ යනවා. යා කවුරු දෙන හොඳ ලණුවක්. ඊට පස්සේ කියන මේමයි ඔක ඔක භයානකයි. අපි ඔය තොවිලක් නගන්න ඕනේ ඒකට සමහර සුම්බරයක් ඕනේ. මට මෙච්චර ඔක් ඕනේ මෙච්චර ගාස්තුවක් ඕනේ කැපකාරට මෙච්චර ඕනේ කියලා දෙනවා හිනේ කියලා ඉස්සර. ගාස්තුව හරි දිග නම් මූට තොවිල නගන්න ඉස්සලා හනිපේ. තොවිල නටලවල බන්නට අද එකම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. වර ගෙදරින් ගෙනා පොඩි ටිකක් පාවිච්චි කරලා බඩු වෙනක් දීපුවා කියලා එව්වා කියලා. ඇහුවොත් එමේ කො තොවිලේ තෝ ගන්ති මේව වැඩට නෙමෙයිද කියලා ඇහුවොත් එමේ කතා කරන්න දෙන්නේ නැහැ. කුටි කාලා තියෙන අපිත් එකේ තොවින්න ගන්න ආපු වුන් කීප දෙනෙක් මේ බය වෙච්ච මිනිස්සු බය කරන හැටි. බුද්ධි කපල වෙන චස්කලලේ හිටින්න. අපි ගිහලා දෙයියට තියක් කරන්නේ මේක තෝගේ තොවින්න මේ බල අපි දෙයියට ලේ නැහැටි. ඕකට තෝ ලේ කියන්නේ. පොත්තේ ඇටේ පොත්තේ සයිඩ් එකෙන් ගියොත් ලේ තමයි. කහට වෙපෙනවද? පාන්දර හතර වෙනකොට දෙන්න පටන් ගත්තාම කිව්වා අයිතිකාරයා තොවින්නන්ට කවන්න පිටගම් කාරින් ගහන්නේ කොහොඳ නැහැ කියලා තොවිලි නතර කරන්න කියන්නේ යන්න කියන්නේ. ගිත අම්මට පිස්සු. මෙයාට ඒකෙන් ගාණක් කොටා ගන්න. ඉතින් අපි අහන්න යන අපිටනේ පිස්සු. ඉතින් තොවිලකින් කරන්න පුළුවන් නම් ඒක උගේ උගේ තොවිලි නටව ගන්න එපා. උට තොවිලි නටව ගන්න බෑ. උක ආගර තොවිලක් නටවද්දී කඩ කඩ ගන්නවා. ඔක්කොම ඉන්න කට්ටිය අන්නේ වගේ අපිට අපි කවුරුත් බලා ඉන්නේ කෙල වෙනකන් අපිට කියලා දැකලා තියෙනවද ගහලා තියෙනවා මේ ටීවී වලට පිටිපස්සේ කවුරුත් බලන්නේ අපිට මොකක් හරි පිටකොට ගියොත් ඌ එලකන අසත්‍ය ප්‍රශ්නක් තියෙනවා මේකට නැගත් ප්‍රශ්නක් තියෙනවා මේකට ඌ එනවා නිකන් සුදු ඇඳගෙන බාපණක් දාන ජටාවක් දාගෙන අපි ඉතින් අපි කිම විලාසයට දෙය දුන්නා වගේ බලන්න හරියට මිනිස්සෙක් ඇවිල්ලා මේ කොවිලේ කපලා ගියා එතකොට මොක කොතනද බුදුහාමුදුරු ඉන්නේ කියලා අහනවා අපේ ලොකු සංසය. උඹලා මේ නගර නැටිල්ලේදී බුදුජානනාථට මොකද වෙන්නේ? පව්. අසාධාරණයි. කරුකටයුතු කෙනෙක් ඉඳද්දී නගරු කටයුතු කරනකොට සල්ට්ටක් ගැව්වොත් තාමීගේ මොකද කරන්න කියලා දන්නවද? හය රැංක කෙනෙක් ඉඳද්දී ලෝ රැංක වලට සලුට් ගැව්වොත් පැට්ටිල් දෙනවා. ජීවිතේ වාසෙ ඉන්දියාවක් වෙනවා මේ බෞද්ධය කරන විකාර වැඩ නිසා. ඒ නිසා ඒ වෙනකොට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කාට ගිහිල්ලා හම්බෙන්නේ ආන්ත මෙන්න මේම දෙයක් දැක්ක මොකද්ද කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ. බලාගෙන ඉන්න අනිත් ඔයගේ අමනෙක් යකෝ කියන භාගෙට hina වෙලා බලන්න. ඒ බුරුමේ තියෙන බුදු පිළිමයක් ඈතට යනකොට hina වෙනවා. ළඟට කරන්නේ කියලා ගෙනියන්නේ එතන. ඊට ඇතුළේ යන බුදුහමර ඈතට යන්න යන hina වෙනවා. මෙහෙම ළඟට යන්න මෙහෙම බලනකොට කියන්නේ ඉන්නවට කැමති නෑ යා. ඔයගේ වෙනකොට ගිහිල්ලා පොඩ්ඩක් බුදුහමර මොන දිහා බලපන්. භාගෙට hinaලා බලනවා අනිත්ෝ ආගේ අමනේකයකෝ කියලා නොකිය කියනවා. සමා වෙන්න හිමිනේ මම නෙලාගත්තේ එහෙම අල මගේ නංගිගේ ගහකින් කියලා හිතුවත් තියෙනවා. නංගිගේ වායක තාත්තේ මලක් හොරගම් කරන්න ගිහලා බුදුහාමුදුරු පූජා කරනවා බුදුහාමුදුරු ආගෙට hinaයලා බලන්න මේ කෙල්ලට හිතනවා නංගිගේ පාත්තින් ගත්ත ඉඳ අහු වෙලා දැන්නේ බුදුහාමුදුරු බුදුහාමුරු වාගෙට hina වෙන්නේ කියලා ඊට ඉල්ල කියන සමා වෙන්නේ කියනම විලා ගත්තේ මල් නංගිගේ මල් ගහකින් කියලා වැස්සේ බුදුහාමුරු අර දිහා බලාගෙන ඉන්නකොටම කෙල්ල තේරෙනවා මලක් අරගෙන ගියා මේ මල්ල නංගිගේ ගහකින් හොරගම් කරපු නිසා බුදුහාමුදුරුවෝ දැක්කා. අපි යන්නේ බුදුහාමුදුරුවෝ ගාවට නෑ නැකත් කාර්යය ගාවට. අපි යන්නේ මේ කේන්දරේ බලන එක ගාවට. එහෙම જાතියක්. විදුරන් මෛත්‍රික වැඩකට ගොඩක් ඕ මේ පූජා විසරද විභූෂණ සම්මාන ලැබුවේ කෙනෙක්. ඉතින් මනුස්සයගේ පුතා නැති උනා පිළිකාවක් ඇවිල්ලා එක මාස දෙකයි. ඉලෙක්ට්‍රික් ඉංජිනේර මෙල්බන් නගරේ තුන්වෙනි රෑන්ක එයාපෝට් එකේ. බඳින්න හිටියෙත් එම්ඩීක පාස් වෙච්ච ડોක්ටර් කෙනෙක්. මමත් කරුවෙට ගිහිල්ලා ඒ කාලේ මෙල්බන්. ක්‍රාවේ ගියා දක්කාලා මාස දෙකයි මරනවා. ඉන්දන් ගෑණි හැමදාම සෝනට නඬනවා මේ මනුස්සයා වහකණ්ඩ හදනවා. මේ මනුස්සයා එහෙ ගෑණි මෙහෙ මේ කවස කතා කරනකොට ගෑණි අගලු විදුනේ. විදුසර විදුරුව විදුරුවන් දැන් ඔයා උත්තර නස්තර කරගෙන ඔයා දැනගෙන හිටියේ නැද්ද පුතා මේ දවස්වල මැරෙනවා කියලා. ඌ කිව්වලු මම නම් දැත්තරම දැනගෙන හිටියා මැරෙනවා කියලා ෂුවර් එක තමයි. කවදද කියලා දිදී විතරක් ඌ වරේ කියලා කිව්වා සාමිකත මම නැත්තත් ඒ උගන්නන්න ඕනේ කෙනෙකුට බය නැතුව කියන්නේ කිව්වා උඹ මැරෙනවා කියලා. ඒ කවදද කියලා ඒක පොඩ්ඩක් අහලා කියන්න ෂුවර්. මේක මේක ගන්නදනේ. කාටද දැකලා කිව්වොත් මේ මයිලකට එනවා අඬාගෙන එනවා. වැලපීගෙන එනවා අනම්මන වේගෙන එනවා මම කරන ෂුවර්. ඕක වුණොත් නම් උඹ විතරනේ අල්ලපු ගෙදර මංසත් මැරෙනවා. භයානක දෙයක් මේ ඇවිල්ලා තියෙන කියලා. මොකද්ද සන්තෝ කියන්නේ? මං කියන ෂුවර් ඇන්ඩ් ෂොට් මැන්. කවදද කියලා කියන්න බෑ කියලා අර මිනිස්සු කරකොලත් ඇදී වගේ. අල්ලපු ගෙදර මංසත් මැරෙනවා. අමාරසේ ළඟට ඇවිල්ලා කියනවා අල්ලපර මහත්තයා අමාරසේ මෙන්නේ මේ මංජුකයි ගුරු කියාවොත් මැරෙනවා. මම මේ ගුරු ගහක් ගාව මංජුක ගහක් හැදුවේ. <laughs> මොකද වෙන්නේ? ඉබ්බ විතරක් නෙවෙයි අල්ලපු කිරිමිලියත් නරක ගලෝපයියකෝ කියන්න එපා ඉඳුරු කාකා මනියෝ කා හිටවන්න එපා මරනවා උඹත් මරනවා අල්ලපු කිරිමිලිය මරනවා නස්සත්‍ර කාට උච්චාර උඹත් කියලා ගියපම් භාවනා කරනකොට ධානයකට උන්න අන්න අරේම කෙනෙක් ආවයි කියලා තොවිලයක් නටලා අයියට කියාකෝ මලයට කියාකෝ මලයා තොවිල් කාලයා උඹ දන්නවනේ දන්නවනේ හරි උඹ දන්නව තොවිල කොවිලක් දාන එක දන්නවද ඈ පාලේ යකෝ යන්නේ තොවිල් දාන තොවිල් මේක කරන මේ සහිත කොලෙජ් එකේ වයිස් ප්‍රින්සිපල් මුතෝ මේ මේ මුට පොඩි දික්තියක් ඇවිල්ලා කියන කියන දේ හරියනවා. ඉතින් ඉන්න ඔක්කොමලා කවල පිස්සු කෙලින්න එපා මොකද්ද මේ කරන්න කියලා. මේක පුංචිර කෝවිලක් හදාගෙන ගිහිල්ලා උජුයිසකට ඉතින් ඉහළ මට්ටමේ ගියා. බලෙන් දැසේ ආවට පස්සේ මට තේරෙනවා වයර් මාරිලා කියලා මම එළෙව්වා. දෙවෙනි දවසේත් ඇවිල්ලා තියෙන විස්තර කල යන්න මට වෙලා නැහැ කියලා. තුනි දසයටකත් ඕ නිවන් පලාතක නැහැ. තන්නේ කර රැවටිල්ලක ඉන්නේ කියලා. එහෙම ඔබ අන්ත කමකට තවන්නේ අර කන්නේ එකෙන් නිකන් අද්ද දාගෙන ආමං කොමට ගඳින් කී හැකි ඊට පහුවෙන් දැල්ල වැඳලා කිව්වා. මේක වුණා නම් සාත ජනාධිපතිවත් ගැලවෙන්නේ මගේ අන්තිමට සීලෙත් කැඩෙන්න තරමට ඇවිල්ලා තියෙන වැඩේ කියන කෙන්ගේ හරියට. ඊට පස්සේ තොගිලි ඔක්කොම මේක උස්සලා ගෝවිල පිටිම පොළවේ ගහලා තමයි දැන් ඇවිල්ලා ඉන්නේ මූණේ මේ ආවේ ඉස්සලා මෙහෙට ගම්පලේ ආවේ. ඉන්නේ ඊළහපන් අයියාගේ මලයාගේ නේ මලයා. මෙන්න මේව භාවනා කරනකොට මෙන්න මේ රූපයක් දැක්කයි කියලා ඕක දෙයි. දැන් නෑ ඔගේ දත් ගලවලා තියෙනවා. ඒක සංඥාවක් කියලා හඳුනගත්ත නිසා ඒක අය මේ මේ ඒක ගැන අවධානයක් නැතුව නොකනී ඒ සම්බන්ධව හිතේ මොකද නැතුනේ ඒ වෙලාවෙම සංඥාවට අඳුනවත් වෙනද නැත්නම් ඒක ස්වභාවය. නෑ ඉතින් ඒක විතරක් ඇයි මතක තියාගෙන ඉන්නේ ඒක විතර නෙමෙයි දකින්නේ දවසකට හීන 9000ක් දකින්න රැයට සාමාන්‍යයෙන් අපිට මතක ඉන්නේ එකයිනේ ඒ මම කැමති එකටනේ ඉතින් දැන් හීනද වැඩිකාරය මගේ තේරිල්ලද වැඩිකාරය ඒකනේ කියන්නේ බෙද අද්දක නැත්තේ ඉතර ඕකනේ ඒකල ඇයි ඒක විතරක් දැක්කේ කියලා අහනවා කොහොම මේ ලක්ෂයක් පේනවා පිනිතිකේ එකක් අහුලලා ඒක බලන්න අපේ බුලත් කොලයකට තෙල් ටිකක් ගාගෙන තැනකට ගිහින් කියන බලන්න මෙන්න මෙහෙම දෙයක් දැක්කා. අරුව දන්නව මැට්ටා කියලා. ඌ දන්නව මේ 3000ක් 9000ක් කියලා කරලා එකයි අල්ලලා තියෙන්නේ. මොකද මගේ කර්ම ශක්තිය. ඉතින් ඒකම මට වුණියමක් වෙනවා. ඒක ඇතැල්ල ඊගා චිත්තක්ෂණේ පේන දේ බලපංකෝ. ඒකත් ඕකමයි. ඒත් මායාවක්. ඒකට හික්මනින් නැති ගතිය. එතන දුක නැති ගතිය. එතන නිවන තියෙන ගතිය. එතන භාවනා කරන දෙයක් නැති ගතිය. තේරුම් කර දෙන්න බුදුහාමරණ පුළුවන්. මොකද අර වැරදිච්ච දේම අල්ලන එකනේ කරන්නේ. දැන් අවුරුදු ගානකට ඉතලා ඉස්සෙච්ච එක. ඒක නැවත නැවත මම කියන්නේ මම මේ ගොඩාක් තියෙදි මට ඕන දෙයකට ගිහිල්ලා වහලා ඒක තෝරාගෙන ඒ කියන්නේ ඉල්ලගෙන කරන පරිප්පක් මේ සංසාරේ කියන්නේ. දේවල් ඕන තරම් තියෙනවා. මම එකක් තෝරනවා ඒ තෝරපු දේ තමයි සමස්ත කියලා හිතනවා. මේ මුළු සමස්තෙන් නොගිනිය හැකි පුංචි කොටසක්. ඒ තේරිම කරන්නේ සංස්කාරය මේක සමස්ති කියලා හිතන්නේ විඥාණය. නිසා විඥාණය හිතන්නේ මට ලැබුණු තොරතුරු හැටියට මම කතා කරන්නේ මෙච්චරමයි ලෝකේ. ඒකට සංස්කාර hina වෙනවා. අපේ ලෝකම මම දීපු ලණුවක් කාලා. ඌට ලෝකෙ පින්නේ මේ ආද හැම ආණ්ඩුවකම රජකෙනා උපදේශික දෙල් ලණුව කාලානේ ආණ්ඩු කරන්නේ. හැම නඩුකාරයාම කේ මෙව බල නෙවෙයිනේ නඩුව තීන්දුව දෙන්නේ. නඩුව තීන්දුව දෙන්නේ උගේ මතයට. ඒකට කවුද බලපාන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් දහනායක මහත්තයා ආණ්ඩු කරන කාලේ ඒක නෝන කෙනෙකුට ඒක මහත්තයට හදිස්සියක් වෙලා තිනවා මේ දහනායකට කියලා අසංගන්නේ. ඊට පස්සේ යාද ඒකාදල කොහොමදක් කරන්න බෑ. ඉතින් ඒ දහනායකේ නෝනට කිව්වා නානක නෝන කෙනෙක් නැති කෙනෙක් කියලා දන්නවනේ. ඒ දහනායක නෝනට කිව්වා. උළු මොකද්ද කෙරේට උඩ වැඩි. ආ මම කරලා දෙන්නම්. ඊළ දනවන් දහනායක මහත්තයා මයිකේ කතා කරගෙන ඉන්නවා. ඒ ගානේ පිටිපස්සෙන් ගිහින් මේ ගැට්ටුවක් දාලා ගිහුවා මේ තංසම් කරනවා කියලා. මයි කිය කතා කරන ගමන් අසන්න. මොකද්ද තියෙන්නේ මොකක් නැහැ නෝනගේ මොන දැක්කනේ. හැම රජයක්ම ඔච්චරයි. හැම හැම නඩුකාරයෙක්ම ඔච්චරයි. හැම ගෙදරකම ඉන්න මහේ කාමත් ඔච්චරයි. හැම කම්පැනි එකක ලොක්කත් ඔච්චරයි. ඔක්කොම පන්දම් වලට තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට පුළුවන් බෑනේ කායගත ගියා මති මතාන්තරකින් තොරව මිනිස්සෙක් ඇසුරු කරන්න. මේ අලුත් මිනිස්සෙක් විදිහට බෑ. කවුරු හරි ඇවිල්ලා ඔකට දානවා ඉහෙඳා. ඒක විතරයි තියෙන්නේ. ඒකට කියනවා ස්ක්‍රිප්ට් කියලා වචනයක් දාලා තිනවා. අපේ ඔළුවට එක එකන දාලා තියෙන වචන ඒක කිට්ටු වෙනකොට ඒක තමයි පේන්නේ. මේ මිනිස්සු අපි කියලා තිනවා අපි දුමු හැන්දේ මිටපැත්තෙන් කණ්ඩේපා කියලා අපි ඔළුවට කවුරු හරි දාලා තියෙනවා. ඉතින් කවුරු හරි නිකමට හරි අයිස්ක්‍රීම් ටිකක් ගෑලා මිටපැත්තේ කනවා දැක්කොත් අපට ගහන්න දෙන්නේ යම් කණ්ඩේපා යකෝ මිටපැත්තේ මේ මිනිස්සු අඳුරන්නේත් නැහැ. අර කවුදෝ කල්ලාතු ඔළුවට දාලා තිනවා හැන්දේ පිටපැත්ත කටේ දාන්න බෑ කියේ. ඉතින් ස්ක්‍රිප්ට් එක වැඩ. මම නිකන් ඒ වෙලාවට බෞද්ධෙක් 16 වාලේ දන්නේත් නෑ මේකයි වැඩ කරන්නේ කියලා. ඒක තර්කික මනස පැත්තකට යනවා. අර ඔළුවට දාලා තියෙන එක සුස් කාලා ගිහිල්ලා වැඩ කරන මේ මිනිස්සුත් එක්කත් වෛර කරනවා. බුද්ධල වේදිකුත් හදා ගන්නවා. ආත්ම දෘෂ්ටිකුත් හදාගෙන මිනිස්සුන්ට ගහන්න හිතෙනවා. මේ දන්නන්න හදන මිනිස්සේ ඌ හැන්දේ මිටින් කාපුවාමකෝ මුලින් කාපුවාමකෝ හැන්දම ගෑවත් මටමකෝ මුර්ගේ උත් එක බලාගන්න අපිට බෑ මොකද අපේ ඔළුවට දාලා තියෙනවා අම්මලා තාත්තලා මහා කුණු හරපතෝගයක් අන්නේ ඒ රාමෝ තුලින් මිසක් අපිට බලන්න බෑ බලන්න නම් ඔය ඔක්කොම අයින් කරන්න අයින් කරනකොට මම නැති වෙනවා අයින් කරනකොට පෞෂත්වේ නැති වෙනවා අපිට අපි හරි බයයි අදීලා තියෙන අගයන් ආඩම්බරය ටික හැලුනොත් මගේ සිංහල බුද්ධ ආගම නැති වෙයි. මම නෑ. නිකන් කෝවට දාලා උණු කරලා අලුතෙන් වක් කරනවා. බුදු දනන්සි කියන්නේ ඒක සම්පූර්ණයෙන් වක් කරලා අපේ පරිණාමය මකනවා. 100%ක්ම මකනවා. කිසිත් නැතෙන් යනකම් කොලයක් ගන්න ඔක්කොම තියෙන දේවල් මකලා. මකන්න පුළුවන් මොකද අපි ලියලා තියෙන්නේ මේ ස්ථිර තින්තකින් නෙවෙයි. never too late කියලා කියන ඕනම අපි කරලා තියෙන අත්තරදක් මකන්න පුළුවන්. අපිට වැරදි කරපු ඕනම කෙනෙකුට 100ක් සමාව දෙන්න පුළුවන්. අපි ළඟ ඉන්න හොඳම යාළුවා බොහෝ විට හතුරෙක් වෙන්න ඉඩ තියෙනවා. කියන්න බෑ. අපිට එහෙම කවදාකවත් කියන්න බෑ. අපි යන කන රහ වහ වෙන්න ඉඩ තියෙනවා. අපි කන වහ ආහාරයක් වෙන්න ඉඩ තියෙනවා. කියන්න බෑ. ඒකට කර්මයට 100%ක්ම ඉඩ තියෙනවා. ඒ නිසා නින්දට යනකොට විවේක වෙනකොට ගොඩාක් දේවල් ඒක කියන්නේ කැතැසිස් කියලා සිංහල ආයුර්වේද කියන විරේචනය කියලා වමන විරේචන කියලා දෙයක් තියෙනවා. එළියට දාන්නේ. අන්නේ එළියට දාන්නේ. ඒ වෙලාවට අතුල දැමීම නැතර කරනවා. ඒ අතුල දැමීම නැතර කිරීම තමයි මේ අරමුණකට හිත දානවා එකකට. බොහෝ දේවල් නැහැ. ඒකට ඇස් දෙක වහගෙන කන් දෙක වහගෙන ඉනකොට ඇතුළට අනිව නතර වෙනවා. ඒකට ඇතුළේ තියෙනවා එළියට එන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. අන්න එකට ලැහැත්ලා යන්නේ. ඒකට ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, සතිය ඕනේ. ඉතින් එහෙම තියා බලන්න පස්සේ ඒ පැත්තෙන් බලනකොට ඒක ඔය දෙයක් නෙවෙයි ඒක. ආවෝ හියෝ. ඒ නිසා සංස්කාර කාය සංස්කාර පස්සේ චිත්ත සංස්කාරය වෙනවා චිත්ත සංස්කාර විමර්ශන විහාර කිරීම තුළින් සංඥා වේදිත නිරෝධයට සමාදිනවා. ඒ සංඥා වේදිත නිරෝධයට කාලයක් තිස්සේ සම වදිනකොට ඒ සංඥා වේදිත නිරෝධයට ඇතුළු වෙනවා එක දැනෙන්නේ නැහැ. එළියට ආවට පස්සේ පස්සේ ලොකු කැටගැම්මක් වගේ දැනෙනවා. ඒ ඒ ට්‍රාන්සිෂන් එක ස්මූත් නෑ. නම් කාලයක් කරගෙන යනකොට ඒ ට්‍රාන්ස්ලේෂන් එක ස්මූත් අහුවෙන අහුවෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ සාමාන්‍ය සාමාන්‍ය ලෝකයේ කියන්නේ අපි කියන රූප රූප කියලා කියන අපේ සාමාන්‍ය දෘෂ්ටි මායාවක් කියන එක පාස්කනා කරා දෘෂ්ටි මායාව පැත්තෙන් බලාගෙන යද්දී ඊට පස්සේ සාමාන්‍ය ලෝකයේ සම යම් යම් විකින් විතර හේතුඵල ධර්ම යම් යම් කර්ම කාරණා තෝරා ගැනීම තුළින් සහ අවබෝධ කර ගැනීම තුළින් එයාට මේ මේ විශ්වයේ පෙර ඉදරන් ඉදරන් වලට ගොළු නොවු සීමාවක් නැහැ එතකොට සමහර වෙලාවට ගුවන් හදලා බලන් ඉන්න රූපයක කරගෙන බොඳ වෙලා චිත්‍රය කළා වගේ එහෙම නැත්නම් අර තුන් ශ්‍රී මානස රූපය නැතිවලා නිකන් මේක හැඩයක් වර්ණයක් විතරක් වගේ යම් යම් විදිහට එනවා. හැබැයි ඒක පිටින් පිට හේතුඵල ධර්ම අනුව ඇති වෙනව නැති වෙනව ඒක බාල යනවා. ඒ එහෙම විද්‍යාඥයන් ආයෙ පිටින් පිට ආයෙ ලෝකේ වැඩ කරද්දී දේව වලට අහු වෙනවා. අහුවලා ශනිකව ආපහු ගන්නවා හරි විතර ටිකක් අහුණා කියන එක දැනගෙන දදුර ගිහලා අහු වෙනවා. අන්නේ ඒ අහුවීම පිළිබඳව ගොනු කරලා කම්යම් කියනවා ওই ටික ඕක හරි ලේසි දීපු මිනිස්සෙක් ගැන හිතන්න. කුඩු ගහක් මිනිස්සෙක් ඒ මනුස්සයා මේ ලෝකෙට කැමති නැන්නේ. ඒ මනුස්සයා එකපාරට යනවා දෘෂ්ටිකට. දෘෂ්ටිකට ගියාට පස්සේ ඒ මනුස්සයා හෙළුවෙන්ද ඉන්නේ බය මොනක්වත් නැහැ. ඔහේ ඉන්නවා. ලෝකේ දකුවම් වෙනකොට වයර් මාරු වෙලා ඉන්නේ. අරු ඉන්නේ ආතල්ලකේ. සූස්තියේ. ඒකට ගියාට පස්සේ කිසි දෝෂයක් නැහැ. ඕක තමයි භාවනාදී කරන්නේ. හැබැයි කිමිකල් එකකින් නෙමෙයි කරන්නේ. ඇඩික්ෂන් එකක් නැහැ. එනිසා භාවනා කුඩ ඔය හැම කුඩටම වැඩි සරලයි. ඉතින් ඉඳපු ගමන් මේ ලෝකේ තියෙන ඔක්කොම බිඳුවට බැසලා වගේක් නැති ආඩම්බරෙන් දෙයක් වලටලා හැබැයි ඒක ඔක්කොම රොඩ ඉතුරු වෙනවා. ඕන දෙයක් හදන්න පුළුවන්. මැට්ට ඉතුරු වෙනවා කලේ නැති වෙනවා. ඒ කලේ ඊට පස්සේ කුරුලෙට්ටුවක් හදනවා. ඕන දෙයක් මැටි තියෙනවනේ. ඉතින් ඒක වුණා කියලා ලෝකයා ඒකට තොවිල්ලන් කරනවානේ. සාන්ති කර්ම කරනවානේ. සාන්ති බයනේ ලෝකේ. ඉතින් ශ්‍රද්ධාව නැහැ. භාවනා කරලා කිසි කෙනෙක් ගාව ශ්‍රද්ධාව නැහැ. මේ දෙයක් පොඩ්ඩක් රැසෙච්ච ගමන් ඇයි එහෙම වෙන්නේ කියලා. ඉගෙන උලාස්ති නැහැ. ශ්‍රද්ධාව කියන එක නම් ඕනම දෙයක් වෙන්න පුළුවන්. උනාට මොකුත් වෙන්නේ නැහැ. මේ මැට්ටෙන් මොනව හැදුවත් මැට්ටේට වටිනාකමක් එන්නේ නැහැ. ඒක ආයේ කඩන්න පුළුවන් ආයේ හදන්න පුළුවන් මැට්ටේ තියෙන්නේ හද හැඩ ගන්න පුළුවන් හැකියාව. ඒක සංස්කාර කියලා කියන්නේ. නිසා අපිට මේ ලැබිලා තියෙන මේ සේරුව නැති වෙලා ගියත් මනුස්සකමට මොකුත් වෙන්නේ නැහැ. ඔය මොන තාන්නමක් ලැබුණත් උට මනුස්සකමේ තසමකවත් වර්ධනකමක් ඇති වෙලා නැති වෙන්නේ ඉඳී තියෙනවා. නිසා අපි අඳුරගන්න අපේ නම්බුකාරකම් අයින් කරපුවාම මනුස්සත් වෙනවා උඩ. ඒකට අපි ඔක්කොම සමානයි. ඒකට බයයි අපි. අපිට ඕනේ නෑ මං ඌට වැඩි ලෝකේ. පිටරි ඉස්සරහයි. මම දන්නවා කියා ගන්න නෑ. දැන් ඒකට අපි ගන්න යාර කාඩ්බෝඩ් රාමු ටිකනේ. ඉතින් කාඩ්බෝඩ් රාමු ටික නැති වෙනවා ආයෙනවා. ඉතින් බොන මනුස්සයලා තුල ඒකට ලොකු ලෑස්තියක් තියෙනවා. කුඩු ගන්න එක ගාව, ඉස්ටි දූර්තය ගාව, සූදු කෙලින එක, තරමත් උකස් තියලා සූදු කෙලිනවනේ. මට පුදුම ගෞරවයක් තියෙනවා වගේ කියන්නේ. අපිට බෑනේ කරන්න වෙන්නේ. අපි ගන්න ධර්ම ඉතුරු කරගන්න ඕනේ අපි අඩු ගන්න. අඩු නැහැ මචං මේක තියාගෙන වට රුපියල් පහ දීපම් මේ සූදු අල්ලලා යනවා. ඒකත් නැහැ. ඒ ගෙදර යන්න අත් දෙකෙන් වහගෙන යනවා. ඉතින් ගෑණි ආපුවාම ඉතින් අහන්න දෙන්නේ නැහැ. ගෑණි ඉතින් ඉස්සර දන්නවා ගෙදර තියෙන ඔක්කොම සූදු කෙල්ල. ඒ වගේ දෙයක් සූදු කෙන්න බාහනා යෝගාචර කැමති නැහැ. භාවනාවේ ගැටුමේ මොහතකට ගෑණි මමතකුණොත් මෙන්න බලන්න මොහොතේ gedara අමතකුවත් වෙන්න වලි. ඉතින් නැතර වෙන එක මේ නැති වෙන එක, ඡය වෙන එක, වැය වෙන එක ඇබ්බැහියක් කරගෙන හැබැයි නිවහනක් කරගෙන නැති වෙන්න මරින්න. ඉතින් ආයෙ යා ගෙනත් දානවා. ගෙනත් දානට අරගම ගෙනත් දාන්න වෙන එකක් ගෙනවා. මේ මේක කරගෙන යන්න වෙනවා. gedara ඉදින්දා ජීවිතේ කායින් හරි අහන්න. එයාට මොනවද ඕන කියලා ඉදී කරලා දෙන්න. මන්ට මම දාන්න යන්න බා. ඔය ඉබ්‍රාහම් ලින්කන් ඉතින් ඇමරිකාවට හොඳම ජනාධිපති. දැන් කවුද තමුසේ නම මොකද්ද ඔය කියලා ඇහුවොත් එනවා නැහැ නේ. අගමැතිව නම සෙක්‍රටරි එක අයිසේ. මොකද්ද මගේ නම ඔය? ඌට මතක නෑ. ඌට ඒක වැඩක් නෑ. ඌ සේවකෙනින් ඉරිලා ඉන්න මම කවුද කියලා මන් දන්නේ නෑ. එයා සෙක්‍රටරිගෙන් අහනවලු අයිසේ. නම මොකද්ද? තමුසේටි කළා. එයාට කියලා ජීවිතයක් නෑ. අපි භාවනා කරන්න ඇවිල්ලා තේ දේ කරන්න කැමති නෑ. ඉතින් ඒක ඒක කරන්න කොච්චර සත්පුරුෂය ඇසුරු කරන්න වෙන්නේ. සූත්‍ර කොච්චර කියවන්න වෙන්නේ. මොකද මේ අල්ලගෙන තියෙන්නේ මොන කොටිකල් ගියද කියලා තේරුම් ගන්න වෙන්නේ. මතකයක් තිබ්බනම් කක්කා. අතීවි වයසට ගියා කියලා කියන්නේ මතකේ විතරමනේ තියෙන්නේ. මොකක්වත් අනාගත සැලසුන්නේ නැහැ නේ. දන්නවා අත ගහන ගහන ගන්න හුණියමක් කියලා. කෙල වෙනවාමයි ෂුවර්. පොඩි ගන්න තියෙන බලාපොරොත්තු තියෙනවනේ කෙල්ලෙක් ගන්න ඕනේ, ජොබ් එකක් කරන්න ඕනේ. ඉතින් කාර් එකක් ගන්න ඕන, ගෙයද්දරක් හදන්න ඕන. ඊට පස්සේ ගෑණි යක්ෂණියක් වෙනවා. කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. දරුවෝ දරුවන්ට ගහනවා. ඊට පස්සේ ওই ටික කෙරුවට පස්සේ ඉතින් යකෝ තවත් ගෑණියක් ගන්නවද? නැත්නම් අලුපුත ගෑණි තියාගෙන ඉන්නවා. භාවනා කරන එකෙක් ගාවත් මම දන්නවා ෂුවර් සද්දාව නැහැ කියලා. ඒකයි මේ පොඩි දෙයක් වෙනස් වෙනකොට ඒක අල්ලගෙන තක්කු මුක්ක වෙන්නේ කලබල වෙන්නේ. ඉතින් එහෙම නැතුව ජීවත් වෙන එකට කියන්නේ පිස්සා කියලානේ. කිසි දෙයක් ගණන් ගන්න තියෙනවා කියන්නේ පිස්සා කියලා. ඌ ඒක පිස්සු කෙලින්න ඕනේ අනුට නොදැනෙන්න. අටක තේනවා. හොඳටම දන්නවා මට පිස්සු කියලා. හැබැයි කියල්ලේ ලල්ලා. අනික කට්ටිය දැන බොහෝම ගෞරවයෙන් අම්බුකාරදී රංගපානවා. ඉතිලා තමයි තමන්ගේ මැටකොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේලව. ඊකට ලෝකයක් ඇති නෑ. ඒ නිසා භාවනාවේදී මොනම දෙයක් හෝ නැති වෙගෙන යනකොට මිනිස්සුන්ගේ පිස්සු ඩබල්. කරකෝලත ඇරියා වගේ. ඔළුව කරකවන්න පටන් ගන්නවා, වක්කාර වෙනවා, ඇඟේ කුබිදවන්න පටන් ගන්නවා, මූණට රැලි වැටෙනවා. নানা ප්‍රකාර දේවල්. ඉතින් ඒ ටික භාවනා කරන පිරිසක් අතර ඉඳලා <clears throat> තේරුම් ගන්න ලේසි. අනික් කටේ තේ පිස්සුව තියෙනවනේ. ඒක ඇහෙනවනේ. විතරක දොරක ඉඳලා කෙරුවොත් ඉතින් නූල් බඳී සාන්ති කර්ම කරයි, දෙයයන් පඳුර අයින් කරાવી හැම භාවනාකාරයෙක්ම මේ වගේ අදහන දෙවි කෙනෙක් ඉන්නවා. එයා ළඟින් තමයි ගන්න දිනුව බේරගන්නේ. ඒ මොකද මේ නොදන්න දෙයට යන්න බයයි. ඉතින් අපිට කියලා ඇතුළත කිසිම පෞරුෂත්වයක් නැහැ. ඇතුළත කියලා මනුස්සකමක් නැහැ. ඇතුළත කියලා අලුත් දෙයකට මොන දෙන්න ගතියක් නැහැ. මේ වයිෆ් ඉන්නවද වන්නා කිට්ටුවක පාතක. උනාර හදියක් වෙච්ච ගමන් මේ නෝනට පොඩ්ඩක් කියලා එනකන් ඉන්නවද කියලා. එච්චර තමයි වැඩි. කොයි වෙලාවෙත් පාරේ මාත් කෙනෝල හැමදාම පන්සල්ට ඇවිල්ලා කරනවා අයියෝ හරිම සංසාරේ දුකයි හරිම දුකයි. හරිම වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ ඉඳලා වැඩක් නැහැ ඉඳලා වැඩක් නැහැ කියලා හැමදාම කියන තියා හම්දුව දන්නවනේ මේක කිව්වට ඇන්දාට බෝතල් දෙකක් විතර බීලා ජොලියක් දාගෙන ඉන්න එක පන්දලට ආපෝ හැමදාම අනිච්චන් දුක්ඛ ඊට පස්සේ කිව්වලු දැන් පාස්මට හැමදාම කියනවා දැන් මම ඔහොමම ඉඳදී මම දැන් නිවන් දක්කන්න කියලා කිව්වා ඈ උඩ හම් වයිස්ට කියලා එනකන් ඉන්නවා කියලා ගෙදර ගියා නම් ඉන්න ඔක්කොටම මේ නිවන් දක්කන්න ගියොත් මේ කටියට විශාල වැඩ තියෙනවා ඒක කරන්න එපා ස්වාමීන් වහන්සේ දැම්මම අවල් අවල් වැඩ භාගෙට නතර කරලා ඇවිල්ලා තියෙන ඒක කරලා එනකන් ඉන්න කියලා මේ මොකද නිවනටත් වැඩිය ලොකුයි අදාළ වෙච්ච ගැලිය. ඒක නිසා ලොකු සාන්ත කියන්නේ යනකොටම යන තාලෙන් කියන්න පුළුවන් මේ යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අපි වැඩි කොටසක් අල්ලගෙන තමයි මේ අතහැරීම කතා කරන්නේ. සමස්ත අතහැරීම කරන්න බෑ. ඒ ශාන්ත ළඟට ඊටාම දුප්පත් කාන්තාවක් ඇවිල්ලා "ආමගේ ස්වාමි දරුවනේ" කියලා එයා ළඟ තියෙන පර්ස් එක හරිනවා කකුල් දෙකකට. ඉතින් දිව්‍යනාංශී ස්තුති වේවා. දිව්‍යනාංශී ඔබට ස්තුති කරාවා කියලා කියනවා. ඉතින් පොහොසතෙක් ඇවිල්ලා ගණන් කරලා අයිකත් වැඩි ගණනක් දානවා. සංජය මොනවක්වත් කියන්නේ. ඒ අපොස්තුල කෙනෙක් කියලා අහන බණ්ඩාර සත්‍යයක් දවස්තාව ගන්නද දේව ආශිර්වාද දුන අච්චර ගණන් දීපිනේ නෑ ඒ ගෑනි තුනේ සබ්බ සැදීමේ. ඔක්කොම ඉතින් ඒ ගෑනි කියන්න සිල් පිට තියෙනවා. අර මනුස්සය ගණන් කරලා උගේ තියෙන ගානේ පොඩි ගාණක් දුන්නේ ඒක අර ගාණික ගාණට වැඩිය වැඩි ඌට දෙයන්නාට කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ කිරලමල්ලා පින් කරන එකේ. ඉස්සෙල්ලා ඒක ඒකී මල්ල පිටින්ම දුන්නා. ඒක කරන්න බෑ කාටවත්. ඒකilla අපි ගෙදරින් එනකොට එන්නම් කියලා නෙන්නේ නේ. යන්නම් කියලා එන්නේ නෑනේ. දාස්තුර භාවනා කරලා එන්නම්. නැත්තම් ගෙදර ගැටෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අනේක තමයි කතාව. කොයි වෙලාවෙත් යනවා මං යන්නම් ස්වාමීන් වහන්සේ මං යන්නම්. මම යනවා ස්වාමීන්. ඉතින් මං ඉතින් කරවම නාගෙන ඉන්නවා. ඉතින් ඔහා කියන්න යනවා කියන එක. එපයි කිව්වට ඉන්නවනේ. මේ ගමන් මැද්ද කියනවා සිට්ටිත් ඕගනයිස් වෙච්චාම ඕලි මේවිල කියනවා අනේ සාන්ත මහත්තයා මගේ නමක් දාන්න මගේ දුවගේ නමක් දාන්න මහත්තයාගේ නමක් දාන්න ඔක්කොම නම් දාන්න. තා කිට්ටු වෙනකොට බලන්නකෝ වෙච්ච වැඩේ මහත්තයාගේ දතක් ගැලෙව්වනේ. ඉතින් මට එන්න විදියකුත් නැහැ නෝනාට මේ දුවට එන්න විදියකුත් නැහැ. ඌ කියනවා ඒ ටෙලිෆෝන් බිල මගෙන්ලු යන්නේ. මට විනාඩි 5ක් එන්නේ නැහැ කියන එක අහන්න ඕනේ. කාටද එක්කිනුට හරි නොදුන්නොත් නඩු වෙන සයිස්. ඉතින් මේකෙන් පේනවනේ මිනිස්සේ කොයි දෑතින් අල්ලගෙන තියෙන අර කුණු කන්දල. ඉතින් ඒක වළක්වන්න බෑනේ අපිත් එතන හිටියේ. ඒ හැටි. ඒ ඉතින් තීරුම් ගනි මොනවා කරන්නද ඉවසපන් කපෝ කියලා. කොහොම ඉන්නකොට එකෙක් හරි දෙන්නෙක් හරි බල්ටියක් ගහනවනේ. කලාතුරකින් ඔය ඔය විසිල් ගහන ඔක්කොම බල්ටි ගහන්නේ ඒක ගැන බය වෙන්න එපා. ඉහෙට විසිල් එක විතරයි. විසිල් එක ගාන දඟලන මේ බල්ටි ගහන්න බල්ටි නෑ. <laughs> විසිල් එක විතරයි. හැබැයි එහෙම එහෙම ඉන්නකොට එකෙක් දෙන්නේ බල්ටි ගහන. ඒක නෑ ඇබ්බැහියට අපි ඉඳලා හිටලා නේව සංඥානා සංඥායතට යනවා. හිතලා නෙවෙයි යන්නේ. හිතනවා නම් ඒක නේව සංඥානා සංඥායතන මේ ආගමය. සංඥා වේිතේ නිරෝධය වෙන්න බෑ. මොකද ඒක සංස්කාර වෙනවා. මේක යන්නේ ඇබ්බැහියට. ඊට ඒතර අදිෂ්ඨාන යන්න බෑ. අදිෂ්ඨාන තමයි එතන සංස්කාර වෙන්නේ. ඒ නිසා අදිෂ්ඨානත් නෑ ඉඳපුවම යනවා. ඒ කියන්නේ අපි වෙලාවට බඩගිනින්නේ අපට. කොච්චර කාලයක් පුරුදු කරලා තියෙනවද උදේට වෙලක් ආපන් දවල්ට වෙලක් ආව රැයට වෙලක්. අපි වැද්දෝ වගේ ඉනකොට අපිට එන්න තුන් වේලා තිබුණේ නැහැ නේ. අපිට තිබුණා අහුවෙච්ච වෙලාවේ කෑවා. දවස් දෙක තුනකට හරි කමන්නේ. නිදා ගන්න ගිහලා අවල් වෙලාවට නිදා ගන්නවා කියලා අපේ හිත පුරුදු කරන කොච්චර කාලයක් අපි මේ ලනුව දීලාද මේක. ඊට පස්සේ ඒ වෙලාවට උන් කඩේ ඉන්නවා. ඒ ඇබ්බැහිය ඕන දෙයක් වෙනස් කරනවා. අපි අපි මේ ඇබ්බැහියට පුරුද්දට ගැති වෙච්චි වාල්ලු හැබැයි පුරුද්දට ගැති වෙච්චි නතු වෙච්චි නාස්රන් දාගත්ත වහල්ලු මිස එක එක්ක ජීවත් වෙන්නේ ඒකට ජීවත් වෙන්න බෑ මේ බැඳීම් රාශියක් තියෙනවා අර කරනවා මේක කරනවා බාල කරනවා කරනවා යුතුයක ඉෂ්ට කරනකොට ඉතින් අර භාවනා කරනකොට ඔක්කොම අමතක වෙලා මම නොකිසියෙක් බවට පත් වෙනවා මම ඒක මොකක්වත් නැහැ නිකන් මේ උදේට බීපු මිනිස්සෙක් වගේ ඉතින් ගොඩින් මම තැගුවා මම ටිකක් කුඩු ගහලා බැලුවා ඉතින් ඒක හොඳයි කියන්න බෑ නමුත් හොඳයි කියලා ඔබ වෙන්නේ අබ්බැහියක් යනවා. ඒක නිසා මොලේ නරක නරක සවුත් වෙනවා. ඒ නිසා මේ හොඳට ඒ බොන මිනිස්සුන්ගේම විපස්සනා টොප් එකට අල්ලනවා. කියලා දුන්නොත් උට තේරෙන්නේ යකෝ මේක නෙමෙයි. හලි විදන් කරවර හම්බ කරපු දේ දැන් නිකන් හම්බෙලා තියෙනවා. නුයි ලද්දාම දාන ඉබ්බුතින් බුද්ධමාන කියලා ආතස භාවනා බාරත් දාගෙන ජොලි ඉන්නවා. ඔය එක්කෙනෙකුටවත් ඒක අහුවෙලා නැහැ මෝණෙන් කියකියට. ඒ කට්ටිය තාම තටමනවා. මේ භාවනාවේ නත්තල් පප්පාවිල්ල මේසෙකට රිල්ලම් බඩුවක් දාලා යනෝගේ නිවන දාලා යයි කියලා. මේ දැන් තියෙන මේ ආතල් එක මේ දැන් තියෙන සැපේ මේ දැන් තියෙන ඒක ඒක තේරුම් ගන්නවත් උත්සාහ කරන්න. ඒක මයිටි බුදු හම්බ වෙනකන් පොඩ්ඩක් සේෆ්ටි කැච් එක දාලා තියෙන. වැඩිලා ෆයර් වුණොත් එහෙම. තුවක්කු අටවලා සේෆ්ටි කැච් එක දාලා තියෙනවා. මයිටි බුදු හම්බ ආපුවාම සේෆ්ටි කැච් එක අයින් කරලා ෆයර් වෙච්ච ආවයි. දැන් ෆයර් වෙන්න දෙන්නේ නැහැ. ඔව් කියලා හිතෙනවා. ඒක ගොඩක් තියෙන බෞද්ධයන් අතර විතරයි. පොඩි ළමෙන්ට කියලා දෙනකොට කතෝලිකයිට කියලා දෙනවා ඒ සේෆ්ටි කැච් එක නෑ ඒගොල්ලෝ ගාව. වෙච්ච දේ කියලා. හරි ලේසි යැත්තොන්ට. මං කියන්නේ යැත්ත හොඳයි කියලා. මේ යැත්ත ඉස්සරහින් ඉන්නවයි කියලා. නමුත් මේ අවංකකම ආදීන් නියතමානිකම ආදීන් කතෝලික මිනිස්සු භාවනා කරනකොට පොඩි ළමයි හරිම හරිම ඍජුයි. හරිම ක්‍රිස්පි. හරිම පැහැදිලිව ප්‍රකාශ කරන බව පේනවා. බෞද්ධ බොහෝ ප්‍රවේශයෙන් වචනයක් දාන්නේ අහුවේ කියලා හිතාගෙන. ඒ නිසා එන්නේ සට වායාව ඒවට විතරයි එළියට එන්නේ. ප්‍රඥාවේදී නිරෝධයට සම්බන්ධ කෙනෙක් අපහුව එන්නේ හිස් බව බවට එක්ක ශුන්්‍යත එක්ක අනිමිත් එක්ක අපණහිත දේ විතරයි ලිපෙන්නේ කියන්නේ. නිසා අනාගාමී කෙනෙක් වුණත් අනාගාමී උතුමෙක් වුණත් සංඥාවේදී නිරෝධයට ආවනම් එන්නේ රහත් වෙලා. එක සැරේ යාට පුළුවන් අනාගාමී වශයෙන් සංඥා වේදිත නිරෝධයට යන්නේ. එන්නෙම ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. රහතන් වහන්සේ නමක් නම් අරියත් ඵල සමාධියට තමයි එන්නේ. දන්නේ නැහැ මොකද වෙන්නේ දන්නේ නැහැ. ගියා දන්නෙත් නැහැ හැබැයි මෙච්චර වෙලාවක් ඩී ෆ්‍රීසර් එක දාලා තිබිලා එළියට ගත්තා වගේ ගන්නවා. යාට ඒක කියන්න බෑ මම ගියා මට වුණා මම කරා කියලා. හැබැයි දන්නවා ජීවත් වෙද්දිම 100%ක් විශ්වාස වුණායි කියලා. 100%ක් සම්පත්තික අවස්ථාවට ගියා මොකක්වත්ම වැඩ කරන්නේ නැහැ. එහෙම ඩී ෆ්‍රීස් කරා. එතකොට රහතන් වහන්සේ ප්‍රතිපදාවක් ඔස්සේ යන්නේ ඈ රහතන් වහන්සේ ප්‍රතිපදාව කියන්නේ ඒක දැන් රහත් වුණාට පස්සේ දැන් අපි ඉස්සෙල්ලාම ඕකේ රූපය ගෙවන් කරලා නාමය ගෙවන් කරලා එහෙමනේ යන්න තියෙන්නේ ඊට පස්සේ රහතන් වහන්සේත් ඒ වගේ පරියන්කයකට වාඩි වෙලා ඊට පස්සේ රූපේ සංසිනීමක් දැකලා රහතන් වහන්සේ කියනවා සාමාන්‍යයෙන් බල භංග ඥාණයෙන් පල්ලෙහාට හිත වැටෙන්නේ නැහැ කියලා. එයාට පේන්නේ හැමදේම බිදි බිදි තියෙන එක තමයි. සෝවන් වෙච්ච කෙනා <clears throat> සම්මස ඥාණයෙන් පල්ලෙහාට හිත වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තනු උද්‍යප්ඥානෙන් තමයි නැත. ඊට පල්ලෙ මට වැටෙන්නේ නෑ ඒක මේ මේ න්‍යාය ධර්මයක්. ඒක කියනවා ලද්දපතිට්ඨු ලද්දසාසෝ බුද්ධ ශාසනය. ධම්ම ටීචර් තමයි වැටෙන්නේ. පල්ලෙහාට වැටෙන්නේ. එතන ඉඳලා යන්න වෙනවා. එතන ඒ කියන්නේ රංජන් මහත්තයා කියනවා හරි අකුරු ලියන හැටි දන්නවා. මෙහෙම කරලානේ උඩට දාන්නේ. පොඩි කැලල පල්ලෙහාට ඇවිල්ලානේ ඉන්න තැන ඉඳලා පොඩ්ඩක් එනවා පල්ලයට. ඒවිල්ලා චෙක් කරලා බලනවා මම ඉන්නේ දැන් භංග ඥානයේද නැත්නම් ඒ දෙබ්බේ ඥානයේද කියලා චෙක් වෙනවා. පල්ලයට ඇවි සුස් ගාලා උඩට. හරිනම් ඇත්ත හරි ලකුණ තියෙන උඩට ලකුණ ඉර විතරයි. කතර කියන්නේ කපන එක. දැන් අපි පුරුදු වෙලා තියෙන හරි ලකුණ පල්ලයට ගිහිල්ලා එන්නනේ. ඉතින් හැම කෙනාම පොඩ්ඩක් බිමට බයිනවා. ආධුනිකෙක් වෙනවා. ආධිකල චෙක් කරනවා. දුන්න පල්ලියට බාර ගන්න ටෙස්ට් කරලා බලන්න පේනවා නෑ මිනිහාට පිටපල්ලේ වැටෙන්නේ නෑ. ඊට පස්සේ උඩට ඒව න්‍යාය ධර්ම. ඇත්තටම මේක ඒ රාතන් වහන්සේට අයිති නෑ ඒක. ඒක ඒක න්‍යාය ධර්මයකට අහු වෙන්නේ ආ. දැන් අපි අහුවෙලා තියෙන්නේ කෙලස් න්‍යායයට. කර්ම න්‍යායයට. අතින් දැන ධර්ම න්‍යාය වැඩ කරන්නේ. එයාට ඒක ආඩම්බරයකුත් නෑ මම මේක යන්තම් බේරගෙන තියාගත්තා කියලා ධර්ම හැටි. ඉතින් නමුත් හැබැයි වැඩ කරනකොට ප්‍රතිපදාව යනකොට පොඩ්ඩක් පල්ලයට ඇවිල්ලා චෙක් කරලා යන්නයි. ඒ ටික ඇත්තනම මේ පැහැදිලි කිරීම වශයෙන් කිරුවේ ඥානන්ත ස්වාමීන් වහන්සේ. ඔක්කොම පොත්වල තියෙන දේවල් කියලා දුන්නා. මෙන්න මේකයි මේකේ තියෙන්නේ. එයින් අපිට කිසිම හාමුදුරුවෝ තේරෙන්නේ නැහැ. ත්‍රිපිටකේ පරිවර්තන කරපු හාමුදුරුවෝ ත්‍රිපිටකේ කටපාඩම් කරන හාමුදුරුවෝ ත්‍රිපිටකධාරී කිසිම කෙනෙක් ඒකට අන්ධකාරයෙන් අතින් අත මල්වට්ටියට යන මිසක් කට්ටිය තියෙන්නේ මොනවද කියලා බලන්නේ නැහැ. ඒකට තියෙන ගෞරවයෙන් යුක්තව අතින් අතට ගෙනියන එක. මේ එක්කෙනෙක් දෙන්නේ තමයි පහුරු ගාලා බලන්නේ අපි ඒ දවස්වල කිඳුරු නටනවා. මගේ කමතේ ධර්මපාල ජාතිකයේ කිඳුරු නටන ඊට පස්සේ පිඟානක් කරන් යනවා සල්ලි. දාන්නේ රට පහ 10 දානකොට එකේ ගල් කැටයක් දානවා. ටංගල් හදයක් ඇහෙනවා. ගිලිහිල් බලන සල්ලි නෙවෙයි දාලා තියෙන්නේ. ගල් කැටයක් දායි. ඉතින් ටෝච් එක ගහගෙන යන්නේ දැන්. නැත්නම් කැබලි ටිකක් අදානවා. සතේ ගහචි සද්දය ඇහින්න. දෙන්නේ නැහැ ලොකු ගන්න දෙන්නේ නැහැ. අතේ දෙක දෙන්නේ. ඒකට ඒ වගේ තමයි අපිත් ඔය ටෝච් එක ගහන තු අරගෙන ගියොත් මේ වැටෙනවා ඇහෙනවා. හැබැයි මොනවද වැටෙන්නේ දන්නේ. අපි හිතන්නේ සල්ලි කියලා. ඒක ඒක අවදියෙන් ඒ අවදිය ඇති කරගන්න ටෝච් එකට බැටරි වලට වියදම් කරන්න වෙනවා. බැටරි වල සම්මාදයෙන් ගාණක් කරනවා ටෝච් එකක් ගන්න. සංස්කාර වලින් වෙනස් කරන එකනේ විඥාණයට තේරෙන්නේ සානස. සංස්කරණය කරලා දෙන එකනේ. අවිචාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. එහෙමයි තමයි. ඒතකොට විඥානේ විශ්වාස කරනවනේ මේක දන්නවා. ඒතකොට ඒක නේ තගතිරුකම. අවිද්‍යාව විශ්වාස කරනවා. අපි අපි විශ්වාස කරන හැම දෙයක්ම කරුවා. අවිද්‍යාවේ විශාල සම්මා මේ ලකෝම ලකෝ ආශිර්වාදයක් තමයි මේ දේවල් විශ්වාස කරන එක. මොකෙක්වත් විශ්වාස කරන්න එපා. මොකා විශ්වාස කෙරුවත් ඌ බෙල්ල කරා. Each appointment has to be will be end up with disappointment කියලා කියනවා. කිසිම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ නැහැ සුන් වෙනවා නිසා. ඒ නිසා බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා. මොකද කියන්නේ? ඒකට සන්තර සම්පජන්ණයෙන් පෙන්වලා දෙන්නේ සම්පජන්ණයෙන් නැවත විඥාණයට පෙන්වලා දෙනවද නැත්නම් ඒකට සම්පජන්ණය කොහෙන්ද එන්නේ මේ? ඒ සංස්කාර දෙන දේ පෙන්වන දේ එතනින් නැතර කරපන්. ඇහෙන දේ එතනින් නතරපන් ආයෙත් එන්න අරපන්. එතකොට අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාමපච්ච තරායත රාගපච්ච පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා වෙනුවට වේදනාපච්ච පඤ්ඤා වෙන එක තමයි මේක කියන්නේ. සම්පජන්‍ය කියන්නේ. එන වේදනාව කිසියෙත්ම බාර ගන්න එපා. මේ ආවේ වේදනාවක්. ඒක අම්මා කිව්වට තාත්තා කිව්වට මේ කයර දැන්නවට බාර ගන්න එපා. ඔක නැවත නැවත එන්න දීපන් කියලා බැලුවොත් එනේන වේදනාව පිළිබඳ ප්‍රඥාට වේදේ කියලා කියනවා. නැත්නම් එනේන වේදනාවનો ඇබ්බැහියට යන්නේ කිව්වොත් තණ්හාවට වැටෙනවා. ඉතින් එතකොට වේදනාපච්ච පඤ්ඤා තණ්හා වෙනකොට වේදනාපච්ච පඤ්ඤා දාගන්න හැම එන වේදනාවකම මුල අල්ලන්න ලෑස්තිලා ඉන්නවා. වේදනාවට ගසාගෙන යන්න දෙන්නේ නැතුව. ඇදගෙන යන්න දෙන්නේ නැතුව වේදනාවක් එනකොටම එයාට මාව ඇදගෙන යන්න දෙන්නේ මේ ආවේ වේදනාවක් අහුවෙන්න එපා. මොන විදියකින්වත් බාර ගන්න එපා. සැප දුන්නත් බාර ගන්න එපා. දුක දුන්නත් බාර ගන්න එපා. ආවන යන්න කිව්වා. ඉතින් අපි මේ දරුවන්ට සැප දෙන්නනේ හදන්නේ. අපිත් මේ රට සැපට දෙන්නනේ හදන්නේ. විනාසයි. එක දරුවෙකුට හරියන්නේ නැහැ. සැප දෙනාට වැඩි හුණියමක් නැහැ. එමුනා සිද්ධාර්ථ කුමාරයාට රජ සැප විඳින්න තිබ්බා. රාහුල කුමාරට රජ සැප දෙන්න තිබ්බනේ. දුන්නේ අඬ ගන්න කියලා කිව්වොත් ඔන්න කතාවිදි කරපන් කියලා. ඒ දෙන්න ඕන නිසා නියම සැප දෙන්න ඕන නිසා තමයි කිව්වේ ඔබ ඔබට බහපා. රජුරු කෙනෙක් කියලා හිතන්න එපා හැමදාම වැලි දොලක් වැලි දොලක් කොට දාලා හැම කෙනෙක් උපදේශ බලාපොරොත්තු වෙන අයියා වෙන්න හදන්න එපා, පැහියා වෙන්න හදන්න එපා. දැන් එහෙම දරුවා දැන්. දැන් අරුව ගන්න වැලි දොතක් ගන්න අලුගෝ එමියට ගහපන් කියලා. මට ඉතින් කීයකිය හො මොකද දරුවා නැති ඉඳලා අන්දේ බලාපොරොත්තුකුත් නෑ දැන් බඳින්න එන එන දාන්න. ඒක නිසා ඒක පොඩි පොඩි විශ්වාසයක් තියෙනවා. ඕම ඕම යයි කියලා වැඩි. මට අඳාර වහන්න පුළුවන් වෙයි කියලා. දරුව හදපු ඕනම කවදාකවත් සතුට වෙන්න බෑ. අප්‍රිය දායාදේ ලැබෙන්නේ. දරුවන්ගේ ඕන දේ ලැබෙන්නේත් නෑ දෙන්නත් බෑ දුන්නත් ඒක කිසිම කෙනෙකුට මේ වස්තුව පරිභෝග කරන්න තේරෙන්නේ නෑ. පැමිණෙන දේ නම් වෙනම දෙයක්. මේක දෙන්න බයයි. දරුවෝ හරි බයයි. මුඛානුබිය හම්බ කරලා බැංකු කරනවා ගෙවන් දීලා දරුවන්ට දෙන්න හදනවා. අරු සදා සොත්ටි. සදා සොත්ටි. දාන්න තියෙන වතුර වල ගිහලා දාලා කියන පීනන් ටික ගනි. කුවක් ගාගෙන ගහගෙන ගහගෙන නැගින ගනි. කැලේ ඉන්න ජීවිතයක්. දුන්න දෙයක් ආ කපුවා, තෝපන්න දැක්කන් කපුවා කියලා කියලා උගන්වනවා නම් වෙඩි වාගේ දරුවෝ. අද එහෙම එකෙක්වත් නැහැ. කොළඹ ගියාම දරුවන්ට වෙලා තියෙන දේවල් දකිනකොට පුදුම දුක හිතෙනවා. මුද මේ පොළව අහිමි. පිරිසුදු වාතය අහිමි. පිරිසුදු ජලය අහිමි. ආද ගිහිල්ලා රාජධානි වල හිර කරගෙන. හැබැයි ඒක බලන්නත් ඕනේ. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ මේකේ තියෙන. ඌණියම තේරෙන්නේ අපි ජීවිතේ මල් මල් විහිම්පල්. විහිම් තමයි මේ ඔක්කොම තේරෙන්නේ. එනිසා මෙතනින් එහෙනම් අපේ සාකච්ඡාව නැවත කරනවා. එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපි සම්ප්‍රදායේ පුණ්‍යානුමෝදනාව එහෙම නැත්නම් පින හදා බෙදා ගැනීම කරමු. එත්තාවතා ජම්මේහි සම්බත